අවසරයි ගරු කටයුතු අපේ ස්වාමීන් වහන්සේලාගෙන් සාමයනිවරුණිගේ ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මනුජගීලා හිටමු. ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට සැසිවාරයේ ආරම්භ කිරීම සඳහා අවසරයි ස්වාමින් වහන්ස ප්‍රශ්න 23ක් ඉදිරිපත් වී තියෙනවා. සාදු සාදු සාදු. පළවෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගරුතර ස්වාමින් වහන්ස. මා පරයන්ක භාවනාවේ යෙදී සිටින විට පිම්බීම හැකිලිම නොදැනී ගියේය. ඉන්පසු මා නොසෙල්වමින් ටික වේලාවක් සිටින විට එලියක්ද දුටුවෙමි. එසේ සිටියේදී අවට ශබ්ද සියල්ලක්ම මට ඇසුණි. තව ටික වේලාවක් සිටියේදී දෙපාරක්ම කිරා වැටුනේමි. ඉන්පසු මා අවදියෙන්ම සිටියෙමි. සියලු ශබ්ද ඇසුණි. එසේ සිටියේදී නැවත සිහින්ව භාවනාව පැන නැගිනි. මෙය පහදා දෙන්න. ඔබ වහන්සේට මේ අත්භවයේදීම නිවන් සුව පතමි. ඔබ අවසාන වාක්‍යයේ තිනවා මේ භාවනාව සියුම මතුණයි කියලා. ඒ අරමුණ මතුවීමද සතිය මතුවීමද මොකද්ද මේ කියන්නේ කියලා භාවනා නැවත මතුණයි කියලා කියන්නේ මේ නිකන් ඒ වාක්‍ය පැහැදිලි නෑ ඒක නිසා මේ වෙලාවේදී කොයි වෙලාවේදීත් අරමුණු හරස් අරමුණු තියේදී සතිය දිකට පවත්වන්න පුළුවන් නම් ඕක තමයි අපිට බලාපොරොත්තු වෙන්න තියෙන්නේ. ඒකට ඇයි කියලා අහන්න ගියොත් ඒකට කෙනෙහිල්ලක් කියලා හිතා ගන්න. ඇයි එහෙම වෙන්නේ කියලා ඇයිමම සිද්ධ වෙන දෙයට කෙනෙහිල්ලක්. ඇයි කියන එක අහන්න ඕනේ නෑ ඊට පස්සේ කොහොමද කරන්න කියලා විතරක් අහන්න. අපි ඇයි කියන වචනේ හරි භයානක මාර්ග ප්‍රශ්නයක්. වෙන්නේ තින්ද වෙන්නේ. මොකටද අපිට අයිතියක් තියෙනද? ඇයි කියලා විපස්සනා කරන්නට කොහොමඩක්වත් නැහැ. අපිට එහෙම අයිතියක් නැහැ. ඒ නිසා ඇයි කියලා අහන එකම මේ වෙන දෙයට මුණට කියලා ගැහිල්ලක් කියලා මං කියන්නේ. වෙන දෙයට උණුතුරයක් කියලා. වෙන දේ දරන්න පුළුවන් නම් ඒ ඔක්කොම තියෙද්දි මට සති ධාරාව තියනවාද? සති ධාරාව තියෙන බවට මූල කර්මතට යන්න පුළුවන්කම තියනවාද කියලා කිව්වොත් භාවනාව නැවත මතුණා කියනට වඩා බොහොම තාක්ෂණිකයි. ඒ නිසා මම එමීට මිට නිස්සන්නවනේ භාවනා කියන වචනේ අයින් කරගෙන යන්නේ. සතිය කියන වචනේ දානවා. ඒකට කට්ටිය හරිම අකමැති. ඔක්කොටම ඕනේ මේ ප්‍රේම වචන සම්බන්ධක පාවිච්චි කරන්න. සතිය කියන කීටේ තාක්ෂණික වචනයක්. එතකොට හරියටම කියන දේ අදහස් වෙනවා. ඒ නිසා ඇයි කියන වචනේ පුළුවන් තරම් අයින් කරන දින මේ සද්දකෝසෙන් අරගෙන ඉවරලා මේ ඔක්කොම ආලෝක ආවත් සද්ද ඇහුණත් නිදිමත වැටුණත් වෙනදාට වැඩිය සතියින් ඉන්න පුළුවන් වුණා නම් ඒක නැවත කරන්නේ කොහොමද කියලා හිතලා බලලා නැත්නම් ඒක සඳහා ක්‍රමසහවිදි හොයලා පරියන්කේ විතරක් නෙවෙයි කොතනදී හරියේ සති ධාරාව දිගට පවත්වන්න උත්සාහ ගන්න කියලා කියනවා. දෙවන ප්‍රශ්නය. දේරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංකේදී හුස්ම නොපෙනී ගොස් පවතින විටදී තව දුරටත් ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න මා ඉදිරියේ තිබූ ගැටලුවයි. මා දැන් භාවනාව පටන් ගන්නේ කෙසේ හෝ එම අභියෝගයේ ජය ගන්නවා යන දැඩි අදිෂ්ඨාන යනුයි. හුස්ම නැවතී කය සංසුන් වී ටික වේලාවකට පසුව කයෙහි කම්පන කීපයක් සිදුවිය. මුලින් එය මද වශයෙන් පටන්ගත් අතර ටිකකින් විශාල වශයෙන් දෙපසට පැද්දීම් වශයෙන් දැනෙන්නට විය. සතියෙන් තවදුරටත් ඒ දෙස ටික වේලාවක් බලා සිටියේදී ඒ ක්‍රමයෙන් අඩු වී ගොස් පෙනහළුවල පිම්බීමක් හැකිලීමක් දැනුනි. හෘදේ වස්තුව ඊතා වේගයෙන් ගැහෙන්නට පටන්ගත් අතර මාහට ඊතා දැඩි බියක් හටගත් අතර මගේ මුළු ශරීරයෙන්ම දැනුනේ පිම්බෙන හැකිලෙන පෙනහළුයි. එය පිම්බෙන හැකිලෙන උදරය නොවන බවට සහතිකයක් විය හැකිය. මා මිය යන මොහොත මෙය විය හැකිදයි සිතුනි. එහෙත් දැඩි වීරයෙන් තව තවත් එදෙසම බලා සිටියෙමි. හිස පිටුපසින් සියුම්ව හටගත් හිරිවැටීම් දෙකක්ද විය. මෙසේ මද වේලාවක් සිටියේදී පෙනහළුවල පිම්බීම හා හැකිලීම ක්‍රමයෙන් අඩු වී ගිය අතර සිතේ බියද පහව ගියේය. ඒ අවස්ථාවේදී දැනුණු తත්වය හුස්ම නොපෙනී ගිය විට දැනෙන ශූන්‍යතාවයට සමාන විය. භාවනා මුළු කාලය පැයක් එකහමාරක් පමණ විය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ බියකරු සසරින් එතර වීම සඳහා තවදුරටත් ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක්ව නිරෝගීව සුවසේ চিරාත් කාලයක් වචඹේවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය ඉතින් බියකරු දව නැති කරන්නම් ඔය පරියන්කේදී බේ එනකොට බේ එනකොට පුරුදු වෙන. ඒක මග ඇරලා ගියොත් සංසාරේ තමයි වැටෙන්නේ. ඒ නිසා නැවත නැවත තර්ජන වෙනවා. නැවත නැවත බය ඇති වෙනවා. නැවත නැවත අනිශ්චිත වෙනවා. නැවත නැවත අසරණ තත්ත්වයකටපත් වෙනවා. ඉතින් ඒ වෙලාවට බලන්න මේ ඔක්කොම තුන ශ්‍රද්ධාව තියෙනවනේ. ඒ ඔක්කොම මැදුණා සීල කැඩෙන්නේ නැහනේ. පුළුවන් ද බලන්න ඒ තියෙනකොට සතිය තියෙනවද බලන්න. එතකොට බේකරු සසර දැන් මේ පරියන්කේදීම ගෙවම් කරනවා. එන්නේ එන්නේ එන්නේ තියෙන බය, තියෙන සැක, තියෙන අනිශ්චිතතා, තියෙන අසරණ ගති පරියන්කේදීම යන්න දුන්නොත් ඊට පස්සේ එළියට ගියාට පස්සේ අපිට නයිපෙන පෙන්වන්නට අපි බය නැහැ. ඒ නිසා ඒවට මග ඇරලා ගෙදර ගියොත් බේකරු සසරට සිප වෙලඳ ගත්තා වගේ ආලිංගනය කෙරුවා වගේ කියලා හිතාගන්න. ඒ නිසා පුළුවන් තරම් පතන්න පරියන්කේදී එන්න තියෙන සියලු දුක් එන්නේ කියලා. බුදුන් පඬිසාංශ කියන්නේ පරියංකේදී භාවනාදීන දුක සිරිදේ දුකට වැඩියා කියලා බාරගන්නද කියලා. මහසිසඩෝ සාංශය ගුරුනාංශ කියනවා විශාල බයක් හරහා ගියොත් විශාල ඥානයක් පහළ වෙනවා. බයයිදි භාවනා නතර කෙරුවොත් ඥානෙත් නැහැ අපරාධ නිකන් සයිකියාට්‍රික් බෙහෙත් බොන්න විතරයි සිද්ධ වෙන්නේ. ඉතින් මොකද දෙනෙක් ඒක කරන්නේ? මේ විපස්සනාව කරගෙන යනකොට ගිහිල්ලා සයිකියාට්‍රික් බෙහෙත් බොනවා මේ ඔළුව නරක් වෙලා පැද්දෙන්න ගත්තා වෙනෙන්න ගත්තයි කියලා. මේ ඥානෙ එන්න හදන්නේ. අර ඒ ටික ඉවසන්න බෑ. ඉතින් ඒ නිසා ඥානයක් එන්නේ ඉසලා යකා ආවට පස්සේ කපුව පරල වෙනවා. ඒ වගේ ඇඟ පරල වෙනවා. අපි කියන්නේ මායම් වෙනවායි කියලා. ඒ මායම් වුණාට ඕක යන්න ගියාට පස්සේ ওই යකාව කීන තරම් කළු පාට නැහැ. එතකොට බියකරු සසරෙන් ටිකක් ගෙවම් කරා. හෙටත් ඉල්ලන්න. ආයෙ ටිකක් ගෙවන් වෙනවා. ඉතින් එහෙම නැතුව කරන්න බෑ. ඒ නිසා මේ රචනය හොඳයි. ඔය ඔය යන ක්‍රමයේම පතන්න භාවනාවේදී සියලු දුක් එන්නේ කියලා මම මේ සිල් අරගෙන ඉන්න වෙලාවේ. මම මේ ශද්ධාව තියෙන වෙලාවේ. මම මේ සතියෙන් ඉන්න වෙලාවේ එක්කම ඉන්න කියන්නේ. ඉතුරු කරන gedara ගියොත් කරන්න දෙයක් නැහැ. ඒ නිසා ප්‍රාර්ථනා කරන්ද සියලු දුක් එන්න තියෙන දුක් මේ පරියන්කේදීව පැමිණේවා කියලා මාත් ප්‍රාර්ථනා කරන සීල් දෙනාට සීල දුක් පැමිණේවා කියලා මම යන ඊගා ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී පාදයේ යැවීම හා තැබීම ලෙස මෙනෙහි කරයි. මෙය පාදයේ තැබීමේදී පොළවේ තද ගතිය නිරීක්ෂණය වේ. තවද යටිපතුල් මැද ප්‍රදේශයේ ස්පර්ශය දැනීම හේතුවෙන් පාදයේ තැබීමේදී වම හෝ දකුණ ලෙස විනිශ්චය කර ගත හැක. එකවර පියවර 10ක් පමණ නිරීක්ෂණය කළ හැක. මෙසේ නිරීක්ෂණය කිරීමේදී අරමුණ නීරස වී සිත පිටතට යයි. නැවත භාවනා අරමුණට සිත පිහිටුවීමේදී ඇතිවන සතිය ප්‍රබෝධමත් ලෙස හැඟින. පරයන්ක භාවනාව. පිම්බීම හැකිලිම නිරීක්ෂණය කරයි. පිම්බීමේදී උදරය ඉදිරියට යාමත් හැකිලීමේදී සැහැල්ලු වීමත් නිරීක්ෂණය වේ. පිම්බීමේදී කෙටි ස්වභාවයක් ස්වභාවයත් හැකිලීමේදී සාපේක්ෂව දිගු ස්වභාවයත් වැටහිනි. තවද හැකිලීම් ක්‍රමයෙන් සියුම් වී යන ආකාරයක් නිරීක්ෂණය වේ. එකවර වාර 12ක් 15ක් පමණ පිම්බීම හැකිලීම නිරීක්ෂණය කරගත හැක. ඉදිරි භාවනාවට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඔව් මේක එක වාක්‍යයක් අපිට ඉස්මතු කරලා ගන්න පුළුවන් මම හිතන එකෙන් උනන්දුව ධෛර්යය ඇති කරන්න පුළුවන් සක්මන් කරනකොට පියවර 10ක් 12ක් යනකොට සක්මන එපා වෙන ගතිය නිරීක්ෂණය වෙලා තියෙනවා දැන්. ඒක ලොකුම ලොකු ජයග්‍රහණයක්. මොකද නැත්තම් වෙන්නේ එපා වුණාට පස්සේ හිත ඉබීම නින්දට වැටෙනවා. එහෙම නැත්තම් නින්ද කියන්නේ සක්මන් දැන් නින්දට වැටෙන්නේ කම්මැලිව. නැත්තම් සද්ද වේදනාවලට යනවා. දැන් අහුවෙලා තියෙනවා ඒක දිගට යනකොට යන්න බැරි වෙන මොනක්වත් නිසා නෙවෙයි අරමුණ නීරස වෙනවා. මෙන්න මේ නීරසකම ප්‍රමෝදයක් කරගත්ත දවසේ ගොయ్య ගොඩ. මේ නීරසකම අල්ලගත්තට මදි. ඒක ප්‍රමෝදයක් කරගන්න. පරියන්කේදීත් ප්‍රමෝදයක් කරගන්න. එතකොට ඒක ප්‍රමෝද වුණොත් පිට අරමුණකින් අපි හිත පණින්නේ හිත දන්නවා දැන් මේ නීරස වීම අල්ලගන්ත කියලා කියන්නේ විශාලම රෝග නිర్ణයක්. ආන්න එකට ප්‍රමෝද වෙන්න ඕනේ. කවුරුකවත් නැතුව මට නීරසකම එනකොට, කම්මැලිකම එනකොට, සැක එනකොට, බය එනකොට, අනිශ්චිතතාව එනකොට දැන් පේනවා. ඒක ප්‍රමෝදයක් කරගන්න පුළුවන් නම් මුළු ජීවිතේම හුදු ප්‍රමෝදයක් විතරයි. මොකද ජීවිතේ පුරාවට තියෙන අපිට කම්මැලිකම, නීරසකම, බලාපොරොත්තු සුන් වීම. ඒක අපි සතුටක් කරගන්න භාවනාව. ඉතින් මම දන්නේ ඒක මේ වෙම කිව්වම තේරෙනවද? මේ ලියුපෙකනයි ගහම තේරෙනවද කියලා? කවුද මේ ලියුපෙකනා? කැමැති දාත උසන්. උසන් නොනැත උස උඩටම. ආ පේන අනික් කටේ. නැත්නම් උසල පාත් කරපුවාම ඉතින් අපි ආය හොල්මන්. මගේ ප්‍රශ්නේ සක්මන් භාවනා කියනකොට කියලා තියෙනවා මට පියවර 12ක් විතර යන්න පුළුවන් ගතිය මට වැටෙනවා මම දැන් ඉලක්කම හරියට 12ද කියලා. එහෙම කරගෙන යනකොට එnde end end end සක්මනේ යන්න පුළුවන් වුණාට නීරස ගතිය වැටෙනවා. ආන්නේ නීරස ගතියට ප්‍රමෝද වෙන්න. මේක උපයාගත්ත ලොකුම භාවනාවේ නිකන් නීරස කියලා කියන්නේ එපා වෙන එකනේ ප්‍රමෝදය කියන්නේ කැමැත්තනේ. ඒකට ප්‍රමෝද වෙන්න කියලා බුදුහාමර අපිට ගෙලින්ම කියන පොට්ටපාද සූත්‍රය. මේක තේරෙනවද? ඒකට ප්‍රමෝද වීම මං කියන මේ කාරණාව මේ අහනකොට තේරෙනවද කියලා? නෑ ස්වාමීන් වහන්සේ. කියන්නේ තමයි නීරස වීම අල්ලගෙන තියෙනවනේ කම්මැලි වීම. ඒක දැනගත්ත වීම ගැන සතුටු වෙන්න. මේ ප්‍රමෝදය ගැන මේ කම්මැලිකම ගැන සතුටු වෙන්න කියන. කාලවරෙන්කෝ ඔන්න බුදුහාමුදුරු. එනස මේ ස්වාමීන් මේ සතියේ මොකක් ප්‍රතිඵලයක් ඉද ගන්න කියලාද? අනිවාර්ය ප්‍රතිඵලයක්. ප්‍රමෝද වුණොත් ප්‍රීතිය හම් වෙනවා. ප්‍රීති වුණොත් සති සම්පජඤ්ඤය කියලා බුදුහාමුදුරු කියනවා. ප්‍රමෝද වුණේ නැත්නම් සතියත් ඉවරයි. අරමුණක් පැනලා කොහෙන් හරි යන පිටේ සද්දයක් වේදනාවක් හිතවිල්ලක් කියලා සියල්ල විනාශ කළා දානවා. සතියට අපි අනුග්‍රහ කරනවා කියලා කියන්නේ මේ දැන ප්‍රමෝදයේ සතිය ඵලයක්. සම්ප්‍රමෝදිනේ කම්මැලිකම මේ කම්මැලිකම ලෑස්තිලා යන්න. යන්නේ ඒක සිද්ධ වෙන්නේ අරමුණේ දිගට ඉඳ පැවැත්වුවොත් විතරයි. අරමුණ එන්න එන්න සිවුම් වේගන මුණට මුණ දාලා ඉඳ ඉඳ කම්මැලිකම එන්න පටන් ගන්නවා. ආන්නේ කම්මැලිකම දැක ගැනීම විශාල ජයග්‍රහණයක් කියලා හිත ප්‍රමෝද වෙන්න කියනවා ප්‍රීති වෙන්න කියනවා ප්‍රීණණය කරන්න කියනවා gladness කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ glad you make a glad mind glad game පොලියන්න පොත කියවන්නේ ඒකේ තියෙනවා glad game එක කරන හැටි ප්‍රමෝද වෙන්න කිව්වහම දැන් තේරෙනවද? එහෙමයි සාමනස. කියන්න බෑනද මොකද්ද තේරුනේ? නීරසකම මේ සතියේ එන ප්‍රතිඵලයක් විදියට ගන්න ඒක මේ අනිත් දවසේ ලැස්ති වෙලා යන්න මෙතන නීරස වෙනවා කියලා. ඔය එතකොට සතුටු වෙන්න. සතුටු කරන්නේ ඇඟ හිරිවට්ටලා බය කරලා පාළු කරලා දාන්නේ. නමුත් මතක තියාගන්න බුදුහාමතුන්ගේ මං කෘත්‍ය දැන් කරන උපදා උපදවා ගත යුත්තේ ධර්මයෙන් උපදීලා තියෙනවා. මම සතත විහාරේ ඉන්නේ. මම අනිත් දවසෙත් මේ නිදිසක මේනකොට නිදිසක දකින්නකොටම කුල්මත් වෙනවා. ප්‍රමෝදමත් වෙනවා. ප්‍රීති වෙනවා. එමසමස්. හරි. අපි යනවා ඊගා ප්‍රශ්නෙ. හතරවන ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ මාගේ පළමු වන වැඩසටහනයි. 1. සක්මන් භාවනාව. වැටසටහනේ පළමු දින දෙක තුල සක්මන් භාවනාවේ යෙදුනේ වම් පාදයේ ස්පර්ශය හා දකුණු පාදයේ ස්පර්ශය ගැන මෙනෙහි කරමින්ය. වැලි මත සක්මන් කරමින් සිටින විට යටිපතුල් වලට දැනෙන සියුම් වේදනාද නිරීක්ෂණය කළෙමි. නමුත් ඊයේ සහ අද දිනයන්හිදී සක්මන් භාවනාවේ යෙදුනේ පෙර දිනයන්ට වඩා මදක් වෙනස් අයුරකිනි. සක්මන් භාවනාව පටන් ගත්තේ මුල් විනාඩි 10ත් 15ත් අතර කාලයක් තරමක වේගයෙන් වම් හා දකුණු පාදයන්හි ස්පර්ශ ගැන මෙනෙහි කරමින් සක්මන් කළෙමි. ඉන්පසුව සක්මනේ යෙදුනේ වම් පාදය ඉහළට ඔසවනවා ඉදිරියට යවනවා හා පොළවේ ස්පර්ශ කරනවා යනුවෙන් ඊතා උනන්දුවෙන් හා සෙමෙන් මෙනෙහි කරමිනි. නමුත් මේ ආයුරින් සක්මන් කරන විට සමබරතාවයේ ගිලිහුණු අවස්ථාද මම නිරීක්ෂණය කෙලෙමි. නොයෙකුත් ශබ්දවලට සිත යොමු වද නැවත සිත සක්මනේ හිම යෙදෙව්වෙමි. මේ අවරින් වරකට විනාඩි 45ක් පැයක් පමණ සක්මන් කෙලෙමි. දෙක පරයන්ක භාවනාව. පරයන්ක භාවනාවට මුලින්ම යොමු වූයේ මම දැන් මෙතන යයි සිතමිනි. මම දැන් මෙතන යන හැඟීම සිතට වැටහුනේ දෙපා පොළවේ ස්පර්ශ වී ඇති අයුරින් හා කොන්දේ දැනෙන සියුම් වේදනාවෙනි. එතෙන් සිට සෙමින් උදරයේ ඇතිවන පිම්බීම හා හැකිලීම නිරීක්ෂණය කළෙමි. පිම්බීම උදරයේ ඇතිවන තද බවින්ද හැකිලීම උදරයේ ඇතිවන සැහැල්ලු බවින්ද දැනගත්ෙමි. මේ අයුරින් සිත පිම්බීම හා හැකිලීම මත යොමා සිටින විට නොදැනුවත්වම සිත ආශ්වාසය හා ප්‍රශ්වාසය කෙරෙහිද යොමු වී ඇති බව තේරුම් ගත්ෙමි. මෙය මට වැටහුණේ ආශ්වාස කරන විට නාසිකාග්‍රයේ දැනුණු කෙටි සිහිල් සුලන් රැල්ලක් ප්‍රාශ්වාසයේදී දැනුණු දීර්ඝ හා උණුසුම් සුලන් රැල්ලත් හේතුවෙනි. මේ අවරින් භාවනා කරමින් සිටින විට දැනුණු නොඑක් ශබ්ද හා ගඳ සුවඳින් සිත ඒ මේ අත දුව ගිය වාරද බොහෝය. නමුත් ඔබ වහන්සේගේ ධර්මදේශනා හා කමඨහන් සුද්ධ කිරීම වලින් ඉගෙනගත් දේ අනුව සිත තන තන ගිය බව දැන නැවත සිත ආනාපානයේ කෙරෙහිම යොමු කරවීමට හැකීම සතුටට කරුණකි. දිගින් දිගටම භාවනා කිරීමට කැමැත්තක් ඇති වී තිබේ. මගේ භාවනාව ඉදිරියට කරගෙන යාමට සුදුසු උපදෙසක් පතමි. ඔබ වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. මේක අර සක්මන ගැන කතා කරනකොට මේ ඔසෝන යවන තබන වගේ හොඳ විස්තර බලනකොට පාලනයක් නැතුව වගේ යන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් හිත නිකන් අනුසේ කඹේ ඇවිදිනකොට කඹේට ගැහුවා වගේ කවුරු හරි. ඒකට නිකන් හෙල්ලුම් කන්න පටන් අර ගන්නවා. උද්දටම කය සුසර වෙනවා, හිතත් සුසර වෙනවා. එතකොට අර මේ බීපු මිනිස්සෙක් වාගේ නිකන් කෙලින් යා ගන්න බැරි තත්යකටපත් වෙනවා. ඉතින් හරි හොඳයි. නමුත් ඒක කරගෙන යන්න බැරි නම් කියනවා ඔසෝන යවනවා තබනවා කියනකොට මේ தත්ත්වෙපත් වුණා නම් ආපහු ස්ථාවරේ ගන්න ඔසෝනවා තබනවා කියන විතර දැන්න පස්සට එන්නේ කියන. පියවරක් පස්සට තියන්න කියලා කියන. එක පියවරක් තුනට මෙනෙහි කරනකොට හෙළවි කම්පන චංචල දරා ගන්න බැරි තත්ත්ව වෙනවනම් එක පියවරක් දෙකට ගන්න කියනවා. හරියට බර වාහනයක් අන්දක 3rd gear එකේ පාගනකොට යනකොට ignition ගහන්න ගත්තොත් එන්ජින් එකට අදින්න බැන්න ignition ගන්නවා කියලා කියනවා. එතකොට 2nd gear එකට දානවා. දැනගන්න ඕනේ දැන් කන්ද අදින්නේ දැන් බර gear එකට දානවා. ඊට පස්සේ කන්ද නැගලා එහා පැත්තට ගියාට පස්සේ 2nd එකේ යනකොට තේරෙනවා එන්ජින් එක නිසා වාහනේ යන්නේ නැහැ. එතකොට ලයිට් gear එකට දානවා. 3rd gear එකට දානවා. ඉතින් ඒක අමාරුයි මේ එන්ජින් එකේනකොට කියලා දෙන. එන්ජින් එකලා හරීම දුර්වල ඩ්‍රයිවර්ලා. ඉංජිනේරුත් කවදාකවත් තේරුන්නේ නැහැ ඩ්‍රයිවිං කරන්න. ඩ්‍රයිවර්ලාට තේරෙනවා. එයා දන්නවා මෙතෙන්දි හයි ගියර් එකට දාන්න ඕනේ ලෝ ගියර් එකට දාන්න ඕනේ කියලා. ඉතින් මේ කෙනාටත් ඒ හයි ගියර් ලෝ ගියර් දාන එක තමයි කියන්න තියෙන්නේ. කාර් එකක් කරන් දෙන්න විදියක් නැහැ. මේ සක්මන් කරනකොට වේගුලනවා නම් පස්සට දාලා බලන්න. යනවනේ තව ඉස්සරහට දාලා බලන්න. එහෙම කරනකොට තමයි තේරෙනවා දවසින් දවස සතිය වැඩෙනකොට ඒ අමුතු තොරතුරු රාශියක් එන්න ගන්නවා. එතකොට ඇඟට දරන්න බෑ. හිතට දරන්නත් බෑ. එතකොට එයා නිකන් ගහ මේ තෙපුල් දෙන්න ගන්නවා. ඊට පස්සට දාන්න පුළුවන් නම් ඉස්සරහට දාන්න. එතකොට තමයි තේරෙනවා දවසින් දවස මේක නොගිය තැන් වලට යන්න පටන් ගන්නවා. ඉතින් පරියන්කේ ගැන නම් එච්චර විස්තර කියන්න දෙයක් නැහැ. පරියන්කේ කියලා තියෙන හැටි හොඳයි. මේ සක්මන ගැනයි මම මේ කතා කරේ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. පස්වන ප්‍රශ්නය. ගරුතර ස්වාමින් වහන්සේ මා ඊයේ දිනේ ප්‍රශ්න විචාරාත්මක වාරයේ අවසාන ප්‍රශ්න ඇසූ අයයි. මා නැවත නැවතත් භාවනා කිරීමේදී ඒ ඒ අවස්ථාවල අද්දුටු දේ පාත දක්වමි. එහි අවසාන ප්‍රශ්නය අසපු එක්කෙනා හැංගිච්ච එක්කෙනා නෑ. අදත් ඒ ඉදන්නේ. නෑ අවසාන අපේකනා උසාවියට ගත්තේ ආවේ නෑ නේ. හැංගුනේ අවසාන එක්කෙනා නෙමෙයි ස්වාමීන් වහන්සේ මැද්දේදී වගේ. ආ හරි හරි. මා නැවත නැවතත් භාවනා කිරීමේදී ඒ ඒ අවස්ථාවල අත්තුටු දේ පහත දක්වමි. එහි ඇතැම් කරුණු මනෝ විකාර දෝයි හැඟුණත් ඔබ වහන්සේ වෙත සිදු සියල්ල වාර්තා කරන ලෙස දී ඇති උපදෙස් පරිදි පහත දක්වයි. ආශ්වාස ප්‍රශ්වාසයේ නොදැනී ගොස් මද වේලාවකින් අපහැදිලි අඳුරු තත්ත්වයක් පැවිති අතර එක්වරම තනින් තන කළු දුම්ගුලි ඉහළ නගින්නට විය. මේ දුම්ගුලි කළුදුම්ගුලි මේ කුඩා පඳුරු සහිත වනයක් ගිනි ගන්නාක් මෙන් විශාල ප්‍රදේශයක් පුරා පැතිර ගියා. ඒ වගේම බොහෝ වේලාවක් එම දර්ශනය මා ඉදිරියෙන් ඊතා වේගෙන් දර්ශනය වෙමින් ගිය අතර එය මට මහත් මානසික විඩාවක් ගෙන දෙන්නක් විය. හිස කුමක්ද ඇතිවිය. පරයන්කෙන් නැගී සිටින්නට තරම් අපහසුයක් ඇති වුණත් ඔබ වහන්සේගේ උපදෙස් පරිදි ධෛර්ය වඩාගෙන එදෙස බලා එදෙස බලා සිටියෙමි. මද වේලාවකින් ගින්න නිමී ගිය බිමක පාරක් දර්ශනය විය. ඉන්පසු නොඑක් පඳුරු සහිත කැලයක්ද මා ඉදිරියෙන් ඊතා වේගයෙන් නැදී යන්නට විය. එහිදී එහි වේගවත් බව නිසාම එය දරා ගැනීමට අපහසු විය. මේද මද වේලාවක් පුරා දැర్శණය විය. ඉන්පසු කූඩාරමක් වැනි දෙයක් විශාල කූඩාරමක් ඉන්පසු කූඩාරමක් වැනි දෙයක් විශාල වෙමින් ඈතට ඇදී ගිය අතර මා කූඩාරම තුල විය. එහි තිබූ විශාල පෙට්ටි තුලින් වානරයෙක් වැනි සතුන් එළියට පැමිණ උන් උන් රණ්ඩු වී නොපෙනී ගියේය. ඉන්පසු විශාල වැලි තලාවක් දැర్శණය වූ අතර සැහැල්ලු බවක් දැනුනි. තවත් ටිකකින් ඊට අලංකාර ලෙස සුදු ලේස් රෙදි වලින් සාරසන ලද ස්ථානයක ඊට ප්‍රසන්න ආලෝකමත් ස්ථානයක් දිස්විය. මේද සෑහෙන තරම් වේලාවක් නිරීක්ෂණය වූ අතර ඉන්පසු දැర్శණය ඉවත් විය. මේ සියල්ල සිදු වී පැයකමාරක් පමණ කාලයක් පුරා සිදු මේ සියලු සිදුවීම් පැය එකමාරක් පමණ කාලයක් පුරා සිදුවිනි. මෙහිදී වෙනත් කිසිදු සිතුවිල්ලක් පැමිණීමට ඉඩක් නොවිය. දෙවන වර භාවනාවේදී ආශ්වාස ප්‍රශ්වාස නොදැනී බොහෝ වේලාවක් කිසිදු විශේෂයක් නොමැතිව ගත විය. එහිදී සිතුවිලිද ඉදිරිපත් නොවූ අතර බලාපොරොත්තු කඩ වූ ගතියක් ඇති විය. නිවැරදිව ආශ්වාස ප්‍රශ්වාසයේ නැවතී නැතිදෝ සිතමි. බොහෝ වේලාවකට පසු මා ඉදිරියෙන් වගේ මා ඉදිරියෙන් මගේ හිසෙහි ඇති දේ ඇදගන්නාක් මෙන් දැනුණු අතර කළු පැහැති පඳුරු වැනි විශාල ප්‍රමාණයක් රැස් වෙමින් නාය යාමකදීමෙන් මා වෙතින් ඉවතට මා වෙතින් ඉවත්ව ඉදිරියට ඇදී නොපෙනී ගියා. ඉන්පසු මට ඉතා සැහැල්ලුවක් දැනුණු අතර මහා හිස් බවක්ද දැනුණා. මෙම හිස් බවෙහි මද වේලාවක් යෙදී සිටියේදී පරයන්කෙන් ඉවත් වුනේමි. ඉන්පසු භාවනා කළ අවස්ථා දෙකේම ආශ්වාස ප්‍රශ්වාසයේ නොදැනුණු පසු ඉඳහිට සිතුවිලි පැමිණි පැමිණ ගියා. ඉඳහිට සිතුවිලි පැමිණ ගියා මිසක් වෙනත් කිසිදු විශේෂයක්කින් තොරව භාවනාවේ යෙදුණෙමි. සිතුවිලි නොමැති හිස් බවක්ද අත්විඳෙමි. ඉදිරියට භාවනාව කරගෙන යාම පිළිබඳ ඔබ වහන්සේගේ ගෞරවනීය උපදෙස් පතමි. අප දුකින් මුදවානට ඔබ වහන්සේ දරන උත්සාහයට ඔබ වහන්සේට මඟ පළ පිණසම හේතු වේවා. මේ අවස්ථාව මේ මම දැන වැටහෙනවා නම් සරුවචනාංශේ විස්තර කරන්නේ රූප සංඥා කිය. කියන්නේ අපි රූපයක් අල්ලලා පටන් ගන්නවා ආනපාන වගේ එකක්. ඒක සියුම් වෙලා සියුම් වෙලා හොඳට මේක නිකන් බොඳ වෙලා ලොඳ වෙලා ලීන වෙලා නිලීන වෙලා යනවා. නිකන් හරියට රැයට පායතු ලස්සන හඳ ඉර පෑවුවට පස්සේ අහසේ තියෙනවා නිලීන වෙලා. ලීන බහටපත් වෙලා තියෙනවා නිකන් පොල්ලොන් දෙයක් වගේ. අන්න වගේ වෙනකොට ඒ රූප සංඥා මට්ටමේදී මේක සංකල්පයක්ද මේක යථාර්ථයක්ද කියලා අල්ලන්න බෑ. මේක රචනයේ මුලදී කියවිලා තියෙනවා. අන්න එතෙන්ට ගියාට පස්සේ පේනවා මේ පටන් ගන්න සංකල්ප මට්ටමින් ඒව ගැන වෙහෙස උච්ච ගමන් හොයන්න ගිය ගමන් ඒක යථාර්ථයක් බවට පත් වෙනවා. සංකල්ප වශයෙන් දැනගෙන එහෙම තියෙන්න ඇරියොත් ඒවා කිසිම සටහනක් ඉතු නොකර කපුරු පුච්ච පුතනක වගේ ඉවර වෙන්න පටන් ගන්නවා. ඉතින් එතෙන්ට ගියාට පස්සේ සරුවචන්ස අපිට මතක් කරනවා මේ පේන දේවල් මේ ඇහෙන දේවල් මේ ගන්ධරස පහස මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා බැහැර කරන්න කියලා. ඩිස්ක්ලේම් කරන්න කියලා. නැත්නම් ඩිස්වව් කරන්න කියලා. එතෙන් යනකම් කරන්න එපයි කියන. එතෙන් යනකම් කරුවොත් අමෝරාවි. මොකද එතකොට මෙතෙන් ආවට පස්සේ ඒක දිහා විවේකීව බලන ඉන්නනම් මේක මගේ නෙවෙයි කියන්නේ ඉගෙන ගන්න. ඉතින් ඒක කොහොමද වුණත් වෙනවා. තරුවචනාසිගේ උපදේශය ඇහුවත් නැතත් මේක දිගට කරගෙන ගියොත් වෙනවා. වෙන්නේ කරගෙන යන්න බැරිකම්. මොනවා හරි සැකයක් එනවා මේ ඌනියමක්ද මනෝ විකාරයක්ද පිස්සුද ඇත්තද නැද්ද කියලා. නමුත් බුද්ධ ශාසනයක් අපිට තියෙනවානේ. බුදුහාමර මේක කියනවානේ. ওই රූපේ රූප සංඥාවක් බාටපත් වෙලා උතන යථාර්ථය සහ මේ සංකල්ප පටලෙනවා. අඩ නිින්ද වගේ. නිකන් බාගෙට බීලා වගේ. එහෙම නැත්නම් ගංජා ගහලා වගේ. සූස්තිය කියලා ඔකට කියන්නේ ගංජා කාලෝ. ඔය ගහලා ගහක් දිහා බලන් හිටපුවම ඉතින් ඒක දිහා එනකම් උදේ වෙනකම් ඉන්න පුළුවන් පිට කොහෙවත් යන්නේ ඒකම මැනික් මේ ගලක් කරන මේක මැනිකක් කිව්වොත් ඒක බල බල දූර්ලි ටිකක් ගගා පිහ පිහ ඒක දිහා බල බල ඉන්න පුළුවන් මනින්න එපා ගංජකාරීට හොඳ වැඩක් ඒක මේ ඒක නිසා මේ මේකත් භාවනා කිරීමක් භාවනා නෙවෙයි ආගමට මේ කාල් මාක්ස් කිව්වේ අබින් කියන ආගම කියන්නේ අබින් කෑවට පස්සේ යනවා ඒක දිගේ ආයේ මොකක්වත් නැහැ නමුත් කවුරු හරි ඉඳගෙන සම්මාදිටිය පහල කරලා දෙන්න ඕන. ඕක අදහන්න එපා. ඕක මම නෙවෙයි කියපන්. ඕක මගේ කියමින් කියපන්. ඕක මගේ ආත්මය නෙවෙයි කියපන් කියවට පස්සේ මේක යන්න පටන් අර ගන්නවා. මේ මොකද්ද මේ නාය යනවා වගේ. ඒකෝට තමයි තේරෙන්න පටන් ගන්න. කොච්චර ගියත් මට මොකුත් වෙන්නේ නැහැ. ලොකු ආරස්සාවක් වටේනවා. ලොකු ධර්ම ආරක්ෂාවක් වටේන පටන් ගන්නවා. ඉතින් මරණයේ අවස්ථාවේදීත් ඕකම තමයි වෙන්නේ. ඒතර දන්නවනේ සතිය තියෙනවා, සද්ධාව තියෙනවා, සීලය තියෙනවා. ඔය වෙන දෙයක් වෙච්චාවයි කිය. අපි කරන්න දන්නේ පොඩි දෙයක් වෙච්චාම කතන්දර ගොතනවානේ. ඕක ආ කියන්නේ ඔඩොක්කේ දා ගන්නවනේ. දාගත්තොත් කන. මේකේ නිසා හොඳ අවස්ථාවක් මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙත්තා මනෝමය. ඔය පේන දේ ඔක්කොම මාන පූර්වංගම කරගෙන තියෙන්නේ. මනස ශ්‍රේෂ්ඨ කරන තියෙන්නේ මනෝමය දේවල්. සියල්ලම මනෝමය දේවල් ඔතෙන් යනකම් භාවනා කරාට පස්සේ. එතන ගියාට පස්සේ පුදුරන්සේ කියනවා කරනවා වෙට ඔක මම නෙවෙයි කියන්නේ. මගේ නෙවෙයි කියන්නේ මගේ ආත්මය නෙවෙයි. නේ තමම නේසෝ හමස්මි නමේසෝ අත්තා. එතකොට ඒක පුරුදු වුණා නම් මේ පේන හොල්මනොත් ඔච්චරම තමයි. මෙතනින් තමයි මේ කඩාගන්නේ. මේක කොහොමද කියන්නේ? ඊට පන්න ගන්නෙ, මාලා පන්න ගන්නෙ. ගැම්ම අල්ලගන්නේ. ඒ නිසා මේක හොඳ අවස්ථාවක්. අනිත් එක ලියම ලියමනටත් දක්ෂෙක් මෙයා. අල්ල ගන්න ඕනේ වැඩ ගන්න. ලියනවා අය මොකුත් නැහැ. අතේ පැලෙන්ට ලියන්න පුළුවන්. ලියලා තියෙන වැඩි. එනමුත් නැතුව sannivedane වෙන්නේ නැහනේ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේක පුළුවන් තරම් දිගට පවත්තලා මේ අපි දකින්නේ හීනයක්ද? දැන් අපි රැයට දකින්නේ හීන පිළිබඳ අපි දන්නව නැගිටට පස්සේ බොරු කියලා. ඒක රැය හීන, මේක දවල් හීන. මේ මුළු ජීවිතේම හීනයක් විතරයි. මරණ මොහොතේ තමයි තට්ටු වෙන්නේ අපට කුමනටුන් කෙලි කවට සිනාදා දැන් මොකද කරන්නේ මේක බලපෑකනා මරණය දැකලා නේ තියෙන නිසා අසරණ නැහැ අනාථ නැහැ ජීවිතය කියන්නේ නිකන් මායාවක් විතරයි ඒකට ලීලා කියන වචන පාවිච්චි කරනවා මායා කියන වචන පාවිච්චි කරනවා මරිචි මරිචි කියලා කියන්නේ මිරිඟුව කියලා පාවිච්චි කරනවා මනෝවිකාර කියලා පාවිච්චි කරනවා ඒ මනෝවිකාරන මොකටද රණ්ඩු සරුවල් කරන්නේ මොකටද ඊර්ෂ්‍යා කරන්නේ මොකටද ක්‍රෝධමාන ගන්නේ ඔය යන දේනේ යන්න එකයි කරන්න දෙයි. අපි යනවා ඊගා ප්‍රශ්නයට. හය වෙන ප්‍රශ්නය. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. කයෙහි සිත පීටුවාගෙන සක්මන් භාවනාවේ යෙදෙමි. ආරම්භක පියවර වශයෙන් සුළු වේලාවක් සිටගෙන සිටින ඉරියාව මෙනෙහි කරමින් සිට මම දැන් මෙතන යයි කයට සිත පිහිටුවා පසුව සක්මනේ යෙදෙන්නෙමි. ක්‍රම දෙකක් අනුගමනය කරමි. එක් ක්‍රමයක් නම් වම දකුණ වශයෙන් මෙනෙහි කර වමයයි සිතන විට හුස්ම ඉහළට ගැනීමත් දකුණයයි මෙනෙහි කර හුස්ම පිට කිරීමත්ය. මේ විට හුස්ම ගැනීමට හා පිට කිරීමට අවධානය යොමු කිරීමත් වම දකුණ යනුවෙන් මෙනෙහි කිරීමත් ත්‍රිඥානුකූලව එක විට සිදුවේ. මෙම රිද්මය නිසා එක්වර සිදුවීම් දෙකක් එනම් කයේ සිත පිටවීම හා හුස්ම සිත හුස්මට සිත යෙදවීම සිදුවන බව නිරීක්ෂණය කළමි. සිත පිට යාමක් නොමැත. මා අනුගමනය කරන දෙවන ක්‍රමය නම් වම දකුණ දෙකටම ඔසවනවා, යවනවා, තබනවා යනුවෙන් සිතමින් හුස්ම ගැන තැකීමක් නොකර සක්මනේ යෙදීමයි. මෙම ක්‍රමයේදී වරින් වර අරමුණෙන් බැහැරවීමක් සිදුවන බව නිරීක්ෂණය කළමි. ඒ බව වැටහි ගිය වහම ආපසු මූලික අරමුණ කෙරෙහි සිත පිහිටුවීම નિરાයාසයෙන්ම සිදුවන බවත් නිරීක්ෂණය කළෙමි. ගරුතර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මා කෙරෙහි දානුකම්පාවෙන් මේන් වඩා සුදුසු ක්‍රමය පහදා දෙන්නේ නම් එය මගේ ඉදිරි භාවනා කටයුතු සාර්ථක කර ගැනීමට හේතුවක් වනු නොඅනුමානය. මෙම ධර්ම දානමය ආනිසංසය හේතු කරගෙන ඔබ වහන්සේට වහවහ නිර්වාණ මාර්ගය අවබෝධ කර ගැනීමටත් අප වෙත අනුකම්පාවෙන් තව තවත් ධර්ම දානෙ බෙදා දීමට හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි. අවශ්‍ය වූ උසාවියට උත්තර දීමට සූදානම්. අවශ්‍ය වෙන්නේ දොරතුරු අනුව බලනකොට දෙකම කායනුපස්සනාව මිතින කායනුපස්සනාව සහ ආනාපානෙ හිත තියෙන කියලා ලියලා තියෙන ආවන කියන්නේ කායනුපස්සනාව තමයි. එතකොට සතිය සහ වීරිය හොඳට සුසර වෙලා නැත්තම් වම දකුණ වශයෙන් මෙනෙහි වෙනවා. එතකොට ආනාපානෙ පේනවා සද්ද ඇහෙනවා වෙන්න පුළුවන්. වම දකුණ කියන වෙනකොට වම ඔසෝනවා තබනවා දකුණ ඔසෝනවා තබනවා කියලා එක පියවර වම වම දකුණ කියන්නේ එක පියවර එකකට මෙනෙහි කරනවා කියලා. එක පියවර දෙවට දෙකට මෙනෙහි කරන්න ගියාම ඊට වැඩිය හොඳට ඒකාග්‍ර වෙනවා හිත. ફોකස් වෙනවා. ඊට පස්සේ ඔසවනවා යවනවා තබනවා කියලා එක පියවර තුනට මෙනෙහි කරන්න ගියාම ওই ආනපානවා සද්දව මොකක්වත් බලන්න බෑ. හරියට මේකට යනවා. ඉතින් ඒ නිසා මේ දෙක සතිය සහ වීරිය අඩු වැඩි වීම අනුව සිදුවෙන හේතුඵල ධර්මයක්. Tamanට කම්මැලි කරගෙන යන්න බෑ කොහොම හරි කරන්න ඕන නම් මම දවුන වශයෙන් මෙනෙහි කරගෙන යන්න. එතකොට සද්දත් ඇහෙනවා, හිතවිලිත් එනවා, ආනපානෙත් පේනවා. හොඳට ශක්තිය තියෙන, හොඳට එකලස් වෙලා තියෙන, හොඳට යෝගය හොඳ නම් ඔසෝනා තබන කරා. නැත්නම් ඔසෝන යවනා තබන ගන්න. එතකොට තේරෙයි මොනම දෙයක්වත් ගන්න බෑ. එතකොට මේකෙම හිත හිටිනවා. අර ඉස්ලාම කතා කරපු එකනවාගේ හිත දරා ගන්න බැරි තරම් හිත මේ අරමුණේ නිමග්න වෙනවා. ඒ නිසා මේ දෙකෙන් එකට එකක් හොඳයි කියන්න බෑ. අපේ හිතේ තියෙන වීර්ය සහ සතිය ප්‍රමාණය හැටියට ඒ හිත හැඩ ගැහෙන හැටි තමයි ඔක පෙන්නන්නේ. පස්සේ කරන ක්‍රමේ නැත්නම් එක දෙක ඔසවන යවන තබන ක්‍රමේ විස්තර සහිතයි අරමුණේ ගැඹුර පෙන්නවා. ආනාපානෙත් මෙනෙහි කරන ගමන් වම දකුණ කරන එක සතියේ පළල් බව පෙන්නවා. දෙක තුනක් අල්ලන්න පුළුවන්. තුන හතරක් අල්ලන්න පුළුවන් වෙලාව. එකක් ඇල්ලුවොත් ගැඹුර දෙක තුනක් කරපණ ඇල්ලුවොත් අලල් බව width and the depth කියලා කියනවා. දෙකම තියාගන්න ඒක මට පාලනය කරන්න බෑ භාවනා එන එකක් වරක ගුණාත්මේ වරක ප්‍රමාණාත්මේ වරක ගැඹුර වරක පුලුල් බව තියෙනවා. මේක සක්මණේ යම්බෙන විශේෂ ආනිසංශයක්. අරමුණු කීපයක් එක සැරේ බලන්නත් පුළුවන් වෙනවා. වරින් වර ඒක අරමුණේ කිඳා බහින්නත් පුළුවන් වෙනවා. හත්වෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස උදරයේ හුස්ම රැල්ල දෙස බලා සිටින විට හුස්ම රැල්ල නොදැනී ගියා ශරීරය නොදැනී ගියා සිතුවිලි නැති හිස් තැනක සිටියා එම හිස් තැන තුල ශුන්‍යතාවයක් යයි මෙනෙහි කරමින් සිහිය පවත්වාගෙන සිටියා වටපිටාවේ ශබ්ද ඒ අතර විටින් විට ඇසුණා ඒ වාක්‍යයේ සිත එළවා ගියේ නැත ඇහුන සැනින් අතහැර දැමුවා නැවත හිස් බව තුල සිහිය රඳවාගෙන සිටින විට කරකැවිල්ලක් ඇතිවිය ඊට පෙර අත්ල මත ඉදිකටු අනින ස්වභාවයක් ඇතිවිය. ඒ ක්‍රමයෙන් හිස් ඒ ක්‍රමයෙන් හිස පිටුපසටම දැනෙන්නට විය. ඉන්පසු මා කැරකැවෙන්නට විය. ඇඟ නොවේ ඔළුව තුල පමණක් කැරකැවිල්ල දැනෙන්නට විය. වේගෙන් කරකැවිනි. ඇස් දෙකද තද කරගනිමි. කරකැවිල්ල වැඩි කමට. හොඳ සිහියෙන් සිටිමි. ඒ අතරේ කකුලේ වේදනාවක් දැනෙන්නට විය. කරකැවිල්ල නතර කිරීමට අවශ්‍ය විය. වේදනාවට සිත වහා යොමු කළෙමි. ඒ විට මාහට දැනුණා කරකැවිල්ල සෙමින් සෙමින් අඩුවේ අඩුවේ යන බව. ක්‍රමයෙන් කරකැවීම නැතුව ගියා. සිතුවිලි වලින් තොරව සිටියෙමි. සිදු දේ දිහා බලා සිටියෙමි. පසුව පරයන්කෙන් නැගිටිමි. නැවත වාරයක් ඉස් බව තුල බලා සිටියොත් එසේ කැරකීමක් ඒ දැයි බියක් දැනේ. කතුරුන් චිල්ලාවක ඉඳගත් විට කැරකවෙන වේගයට හිස ඇතුළ කරකැවීම විය. ඇඟ කැරකෙන බව නොදැනින. ස්වාමින් වහන්සේ කාරුණිකව මේ පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. කරකැවිල්ල නැති වෙන්න වෙන කොනක් තන වෙන තැනක කොනිත් තැනකයි තියෙන්නේ. එතකොට ඒක නැති වෙනවා. එක තැනක මොකා හරි එක සැරයකට එකෙක් මතුවෙනවා. ඒක අයින් කරන්න ඕන වෙන තැනක කරදරයක් දෙන එක තමයි කරන්න ඕන. එතකොට අරක පවත් ගන්න බැරුව යනවා. ඒක නිසා මේක දිහා බලන ඉන්න එක සැරයකට එකයි වෙන්න පුළුවන්. ඒ නිසා දති එකක්කමක් තියෙනකොට බඩ එකක්කමක් එන්නේ නැහැ. දති එකක්කම දති එකක්කම. ඒ නිසා කියනවා Tamanට වෛරස් රෝග වලට බය නම් හෙම්බිරිසාවක් තියාගෙන ඉන්න කියලා. ඒ හෙම්බිරිසාව තියෙනකන් කවදාකවත් මොන වෛරස් ලක්වත් එන්නේ නැහැ. හෙම්බිරිසාව තමයි වෛරස් වල තියෙන අඩුම රෝගේ. ඒ නිසා නිතරම හෙම්බිරිසාවක් තියාගන්න. එතකොට වෛරල් ෆ්ලූ එන්නේ නැහැ. මොකක්වත් එන්නේ නැහැ. ඒ වගේම බඩේ එක පටිපණුවකටයි ජීවත් වෙන්න පුළුවන්. දෙන්නෙකුට ඉන්න බෑ. පටිපණුවට බය නැහැ. එකෙක් දාගන්න ඇතුළට. ආයෙන්නේ. ඉතින් ඒකට කියන්නේ ඉසේ මොකා වෙසෙන්නියා ඉස උකුණා වෙසෙන්නියා එකගේ අනුවදින්නියා ඉසේ රෝග නැදෙන්නියා දතේ මොකා වෙසෙන්නියා දත් ඇහැයා වෙසෙන්නියා එකගේ අනුවදින්නියා දතේ රෝග නැසෙන්නියා දත් ඇහැ නැති කරන්න එපා නැති කරපුවාම ඉසේ රෝග වලට යනවා. බඩේ මොකක් වෙදෙන්නේ? බඩපණුව වෙදෙන්නේ. ඒක කියන්නේ වතෙන්නේ බඩේ රෝග. ඔය මේ නරිව මොකද්ද මේ රංකද්ද ආරේක මේ දුවද තියෙන කවියා. මම ඒ දවස්වල මිදුල පුරා දුවදෝ කියනවා. ඔය රෝග දෙන්න නෙමෙයි ඉන්නේ. උකුණෙක් හිටියොත් පුර කරදරයක් වුණාට වෙන උකුණන්න ඉන්න දෙන්නේ නැහැ උ. වෙන වෙන සතුන්ට ඉන්න දෙන්නේ නැහැ. ඒ නිසා ඉස කරකැවිල්ල හොඳ නැත්තම් අයියෙන් වලිගය අපා ගන්න. එතකොට ඊසකහිර කව නැදලා වලිගෙට දෙනවා විතරයි. එකෙක් කුසලයි කියන ගහන එකයි තියෙන්නේ. නැති එකක් ලෙඩක් නැති කිසිම වෙලාවක් නැහැ. අපි චෝදනා කරන ලෙඩේ තියේදී ලක්ෂයක් පිටිපස්සේ තියෙනවා මේක අයින් කරපුවා අනිත් එක නයිනවා. ඒක අයින් කරපුවා තව එක නේ කරා ඊට වැඩි හොඳයි ඉන්න එක. ඉන් දන්නේ කවුද දන්නේ. දන්නේ කට වැඩිය. දැන් තියෙන ලෙඩේ ප්‍රමෝද කරන්න මම අර කිව්වේ කම්මැලිකම එනකොට ප්‍රමෝද කරන්න කියලා තියෙන ලෙඩේට ප්‍රමෝද කරන්න බෑනේ. අඩේ හරි වාසනාවන්තයි උඹ නිසා කිසිම රෝගයකට දැන් එන්න විදියක් නැහැ. උඹ හිටපන් කියලා නෑ නෑ අනේ මං ගිහිල්ලා එන්නම් කියලා යනවා. මොකාට හරි ප්‍රේම කරන්න බෑනේ. එන්නේ මේක අයින් කරන්නකෝ. පොලිමිත උඩාවක් ඉන්නවා. ඌ ගිය ගමන් තව එකක නිසා ඉන්න එක තියාගන්න. කීයක් හරි දීලා. වෙන කිසි ලෙඩගෙන දන්නා දොර ලෙඩක් තියාගෙන ඉන්න නිතරම හරි ෂෝක්. ඔය හාමුදුරුවෝ හැමදම ලෙඩ්ඩු. විනි කරන්න දෙන්නේ නැහැ නේ ගෑණියක් නැහැ කරදරයක් නැහැ කන්න දෙනවා බොන්න දෙනවා හැමදාම ස්පිරිතාලේ මොනවා හරි ලෙඩක් ඒ ඒක වාසියට තියාගන්න මට මට මේ ඩයබටිස් නේ මට මේ මේ මේ මේ ප්‍රෙෂර් නේ ඒක වාසියට ගත්තාම මේ ලෙඩේ තියෙන ප්‍රශ්නයක් නැහැ කියලා ලෙඩේ තියෙන චෝදනාවයි ඒ නිසා එක එක්කෙනෙකුට තව එකක් බලන පොඩි ළමයින්ට මම උගන්වන්නේ සතිපාසලේ ඉතින් ළමයි කියනවා භාවනා කරනකොට දකුණු කකුල රිදෙනවා කියලා. ඉතින් මං කියන කොහොමද දන්නේ? රිදෙනවා රිදෙනවා කියන්නේ පිච්චෙනවා දැනෙනවා කැපෙනවා දැනෙනවා. ආයෙත් වම් කකුල බලපුවම මොකුත් වෙන්නේ නැහැ. ඒ වම් කකුල දිහා බලන ඉන්නකො. බලලා මේක දිහා බලන ඉවරයි වේදනාව. ඕන වෙලාවක බලන්න මේ දකුණු කකුල හොඳට වේදනාවේ වෙලාවේ දකුණු වම් කකුල දිහා හිතේ දාන්න බෑ. අර වේදනාව හුම්කන් දෙන කවුරුත් නැන්නේ අප වෙනෝට යා වෙනස් වෙලා. ඉතින් පොඩි ළමෙක් ලිනවා ස්වාමීන් වහන්සේගේ පිටේට මං ආනපන කෙරුවා. දකුණු කකුල වේදනාව ආවා. බලනකොට නෑ කකුල් දෙකේ වේදනාව. දැන් කොහෙද බලන්න කියලා. <laughs> මං කව වැලමිටි දෙක දිහා බලන්න කියලා. හන්දි හතරක් තියෙනවා. වැලමිටි දෙක දිහා බලන්න අපිට වෙලා තියෙන අර වේදනාව ගැන කතා කරගෙන තියෙන ආසාව තියෙන. මේ දකුණු කකුල වේදනාවක් තියෙද්දි වම් කකුල වේදනාවක් නැහැ. ඒක ගැන කතා කරන්නෙම නැහැ. මොකද අපි කැමති වේදනාවට. බුදුමාකාර ආදරයක් තියෙන්නේ මේ වද දෙන දේ ගැන අල්ලපු ගෙදෙට කී කියයි. නිකන් හිතන්න කැලේ ජීවත් වෙනවා නම් ගහක් එක්ක ගසුත් එක්ක කාට කියන්නද? එතකොට තේරෙයි එක එක නැත්තම් ඒක පොල් පිට පාගනවා වගේ මේක පාගනවා මේක උඩ යනවා මේක පාගනවා මේක උඩ ඔච්චරයි. එක චිත්තක්ෂණයක් අර ලෙඩ නැතයිද කියලා කවුරු හරි කියනවනම් බුදුහාමර කියනවා මෝඩයෙක් කර වෙන කවුද කියලා. ඉන්නේ සදා කාලික ලෙඩවල. එකක් කියලා ඉවරනකොට තව එකක්. ඒක කියනකොට තව එකක් ඊට පස්සේ මිටායි ඉව තමන් පපුව කියලා වතුට්ටියක් පපුවේ ගන්න කරබන ඉන්න. භාවනාදීත් එච්චරයි දත එකක් වෙනවනම් බඩ දිහා බලන්න. බඩ එකක් වෙනවනම් දත දිහා බලන්න. බඩ එකක් වෙනකොට දත් දිහා බලන අනේ කොන තරම් වාසනාවන්ත දත් 32ම නිකන් දැකලා. ෂෝක් එකට ඉන්න. හැබැයි පේන්නේ නැහැ. මොකද බලන්නේ නැහැ බලන්න ඕනේ බඩේ එකක්මයි කතාව. ඉතින් දෙතිස් කුණපයක්ම තියෙනවා එක කුණ බෑ සවුත් වෙනකොට 31ක් දිහා බලන්න. අනිත් දවසෙත් වෙනවා නම් ඔය ඔළුවේ කරකැවිල තද බයක් තියෙනවා වලිගය අපා ගන්න ඒ වෙලාවට. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඒකට වලිග වේදනාව රිදී ඔළුව වේදනාවක් නැති වෙනවා. අටවන ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව වැඩසටහනේ දෙවෙනි දිනයේදීම හුස්ම ඉහළට සහ පහළට යනවා නාසයේ අගට දැනුණත් උරපත්ත යට දැඩි වේදනාව දැනෙන බව කමඨහන් සුද්ධ කරන වේලාවේදී ලියා ඉදිරිපත් කළෙමි. එදින ඔබ වහන්සේ දුන් අවවාදානුව දින දෙකක් තුලම වේදනාවක් වේදනාවක් යයි මෙනෙහි කරමින් දැඩි උත්සාහයක යෙදුණෙමි. ඊයේ සමූහ පාරයන්ක භාවනාවේදී තෙරුවන් සරණ පතමින් නාසය අගට සිහිය යොදමින් හුස්ම ඉහළට පහළට යන බව හොඳින්ම දැනෙන අතර අත ගැළවී යන තරමේ දැඩි වේදනාවක් මුලින්ම දැනුණු අතර ක්‍රමයෙන් අඩු වෙමින් නැති වී යනවත් සමගම ආනාපානයද නැතිවිය සිහිය පමණක් පවතින අතර බුදුරජාණන් වහන්සේට දැද්දී සර්දාවක් ඇතිවිය ඇස්සැරීමට සිතුන නමුත් ඇස්සැරීමට නොහැකි නිසා අත කඩා බලන අත තබා බලන විට කඳුළු පිරී තිබුණා. අතින් කඳුළු පිසදා බලන විට වේලාව 3:45ට පමණ වූ අතර බුදු පිළිමය දෙස බලාගෙන බුදුගුණ නවය උඩට පහළට මෙනෙහි කරමින් සිටින විට සතිය හොඳින්ම පවතින බවක් දැනුණා. ඊයේ රාත්‍රියේදී පරයන්ක භාවනාවේදී සතිය තුල හිස් බවක් දැනුණු අතර වරින් වර ආනාපානයද දැනුණා. අද උදේ විනාඩි 40ක් පමණ සතිය සහ හිස් බව තුල සිටීමට හැකිවිය. ස්වාමින් වහන්සේ මේ පහදා දෙන මෙන් කාරුණිකව ඉල්ලමි. සක්මන් භාවනාව ලනුපැඳුරේ ගොරොසු බව කකුලට දැනුණු අතර කය ඉදිරියට යන බවක් දැනුණා. සතිය සහ හිස් බවද දැනුණා. ඒ ඇත්තට ඒ වගේ විවේකයක් ලැබිච්චාම ඒක පහදලා දෙන්න කියන්නේ විවේකයට කරන කෙනෙහිල්ලක් කියලා මං කියනවා. ලැබිච්ච දේ මේක Tamanට අර එහෙමනම් ඔක පහදලා දෙනවට වැඩිය ලේසි උරපත්යට වේදනාව දෙන එක තමයි කරන්න තියෙන්නේ. එතකොට පහදන්න දෙන්නේ. එතකොට දන්නවනේ හොඳටම. දැන් ඒක නැතුණාට පස්සේ කියනවා දැන් මම මොකද කරන්නේ? දැන් හරි ප්‍රශ්නේ. දැන් මට මේ ඇති වෙච්ච විවේකයට මොකද කරන්නේ කියලා අපි ඊපැය කාලකට වැඩිය සාකච්ඡා කරා ওই ප්‍රශ්නේ. ස්වභාවික එකනගේ මත ප්‍රකාශ කරා. ඒ නිසා මෙතෙන්දී කවුරු හරි ඒ වගේ කැමතිද ඊයේ කතා කරපු කෙනෙක් හරි කවුද කෙනෙක් හරි මේ වගේ විවේකයක් හම්බෙච්චාම දැන් මොකද කරන්න කියලා අහන එකට දෙන්න මොකද්ද දෙන්න තියෙන උත්තරේ. මායික මායිගානි මොකද කියන්නේ? විවේකේ භුක්ති විඳින්න ඕනේ. මොකද්ද? විවේකේ ලැබුණම ඒක ඒකටම අපි පුරුදු පුහුණු වෙන්න ඕනේ. ඒකල ආය ආය ලබාගෙන ඒ ගැන ප්‍රශ්න අහන්න එපා. ප්‍රපංචක ලේචුනටක ප්‍රපංච කරනවායි කියලා කියන්නේ අර එක්කෙනෙක් කිව්වගේ නීවරණයක් ගින්න ගන්න හදනවා. සාරිපුත්‍ර සාංශ කියන්නේ ප්‍රපංච කරන්න එපා කර තැනක ප්‍රපංච නොකළ යුතු තැන නැත්නම් ප්‍රශ්න නොකළ යුතු තැනක එහෙම නැත්නම් හිත වේද වේ නොතු තැනක විවේක වේතන කියන්නේ ඒකනේ විරාමයේ කියන්නේ ඒකනේ හිත තැන කියන්නේ ඒකනේ එතන කියලා දැම්ම මොකද කරන්න කියලා අහනවා කියලා කියන්නේ ලැබිච්ච විවේකයට කොනහනවා ලැබිච්ච විවේකයට අනදර කරනවා ඉතින් ඒ ලිමේ ලියපෙකනාගෙන් දැන් නැගිටින්නේ කොහොමද නැගිටිද කියලා මට සැකයි ඉතින් ඒකද ප්‍රශ්නේ නැත්නම් අපි මේ බොරුවට බයින්නවද කියලා මට දැනගන්න කැමතියි මේ ලියපේකනට ඕන කරලා තියෙන මේ විවේකී ලැබිච්චා මොනවද කරන්න කියලා ප්‍රශ්නයක්ද? නැත්නම් මොකද්ද මේ ඇත්තටම මේ අවධානය යොමු කරන්නේ මොකේදද කියලා? කවුද අත උසන්න කැමතිද? මයික් එක ඕන් කරලා දෙන්න, ටෙස්ට් කරලා දෙන්න. හරි. ස්වාමීන් වහන්සේ මට ඒ මේකේ සුවයක් දැනුණා. ඒ සුවය දිගටම පවත්වාගෙන යනකොට විනාඩි 40ක් විතර තියෙනකොට ඒ සුවය එම ඉන්නවද කියන එක මට පොඩි ප්‍රශ්නයක් වුණා. ආයතර කියන්න බෑ මේකේ ඉන්නවද කියලා ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ උරගා බලන්න බෑ. එහේ ස්වාමීන් වහන්සේ. ඒක උටකා බලන්න බැරිකම නිසා ප්‍රශ්නේ දලා තියෙන්නේ නැත්නම් එනකොට විවේකේ ගිහිල්ලාද යන්නේ. විවේකේ තියෙනවා විවේකේ ඉන්න පුළුවන්. දිගටම පවත්තගෙන යන්න ටිකක් අපහසුයි වගේ ටිකක් තියෙන. ඒක තමයි මම අහන්නේ. ඒතකොට විනාඩි 40 යනකොට ඇත්තට විවේකී අපහසුකම නිසා විවේකී කැඩිලාද නැත්නම් තාම විවේකයේද ඉන්නේ? විවේකයේ ඉන්නේ. ඊට පස්සෙත් නිකන් සාමාන්‍ය වෙලාවෙදිත් මට හොඳ විවේකයක් දැනුණා. ඔය ඒකට මොකද්ද අපහසුව පවත්වන්න පුළුවන්. අපවත්තන්න තියෙන අපහසුව කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? අපහසුවක් නන්නේ ස්වාමීන් වහන්සේ. ඒක හරි සතුටක් වගේ දැනුණා. ඒක දරා ගන්න බැරිකම තියෙන අපහසුව නෙවෙයි. මේ නාකි කියන්නේ මට මෙහෙමත් වෙන්න පුළුවන්ද? ඒක නෙවෙයිද කියන්නේ. මේ කුසියම්මලාටත් භාවනා කරම ප්‍රතිඵල තියෙයිද? විවේක වෙයිද? ඒක නේද කියන්නේ. ඒක ඉතින් රිට්‍රීට් ඕගනයිසර් කියන්න ඕන මට කියලා වැඩක් නැහැ. භාවනා කරමු ප්‍රතිඵල හම්බුනනම් ඔයගොල්ලෝ කිවිසම කරගන්න. කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. අඟුලිමාල ගිහිල්ලා වැන්දට පස්සේ අඟුලිමාල සෝවන් වෙයි කියලා බිම්බිසාර රජුරෝ හිතුවෙත් නැහැ, අම්මා හිතුවෙත් නැහැ, කවුරු හිතුවෙත් නැහැ. ස්වාමිනාස දිගයට මම ඒ විවේකයේ පවත්ව ගන්න උත්සාහ කරනවා. මම හිතුවා ගණ්ඩද කියයි කියලා. මගේ <laughs> එහෙනම් තවත් එකක් දෙන්න තමයි මම මේ වයස වැඩි දැන් කරන්න දෙයක් නැහැ නාකි කේන්දේ ඇහින්නෙත් නැහැ වම තියෙනකොට දකුණ යන්නේ නාකිත් අරකට තෙයි කාටත් ওই ටික වෙයි කියලා එව්ව නැහැ ඔය භාවනාවට එව්ව නැහැ භාවනාවට භාවනා කරලා ප්‍රතිඵල ලැබෙනවා එකම දේ ලැබෙන ප්‍රතිඵල වලට මූණට කියලා ගහන එක විතරමයි ලැබෙන ප්‍රතිඵල වලට උණු වතුරක් කරන එක තමයි අපේ වැඩේ මොකද බෞද්ධකම බෞද්ධ නොවේ නෑට ඔක හම්බුනා නම් ඉතින් කලබල කියලා විවිකේ හම්බෙච්චා මොකද කියලා මේ හවුතු ඇව්වේ නේ විවිකේ පවත් ගන්න බැරිලු මොකද පවත් ගන්න බැරි හැම වෙලාවෙම හම්බ වෙනවා පවත්තන්න බැරි කමෙන් දරන්න බෑ. මේ අපි වගේ යටත් මෙහෙම වෙන්න පුළුවන්ද කියලා ඒකට තමයි කෙලස් කියන්නේ. හොඳට මතක තියාගන්න බුද්ධෝත්පාද කාලයක්. හොඳට මතක තියාගන්න manussත්ත්ව භාවයක්. හොඳට මතක තියාගන්න ක්ෂණ සම්පත්තියක්. හොඳට මතක තියාගන්න කල්යාණ මිත්‍රාශ්‍රයක්. හොඳට මතක තියාගන්න සද්ධර්ම ශ්‍රවණයක්. හොඳට මතක තියාගන්න පැවිද්දොත් ඉන්නවා. ඔක්කොම ගහట్లా තියෙන්නේ. අර අර එන භාවනා ප්‍රතිඵල වලට මූණට කෙල ගහන එක විතරමයි තුවක්කුවේ සේෆ්ටි කැච් එක වගේ කොක්කා ගැස්සුවාට බුලට් එක යන්නේ නැහැ. මේ සේෆ්ටි කැච් එකක් තියෙනවා. අපිටත් මෙහෙම වෙන්න පුළුවන්ද කියලා. එනිසා බනින්න වටින්නේ නැහැ. මේ නැගිටපෙකට ස්තුතියි. දැන් මොකද පොරොන්දු වෙන්නේ සභාවට? ඒ විවේක සුවය දිගටම පවත්වාගෙන යාමට ස්වාමීන් වහන්සේ උත්සාහ කරනවා. සාදු සාදු සාදු. නවවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි පාරයන්ක භාවනාව මා ප්‍රථමයෙන් මූල කර්මස්ථානය මෙනෙහි කළමි. මා දැන් මෙතන යනුවෙන් සිතා දෙපා පොළවේ ගැටෙන නිසා සහ කොන්දේ ඇතිවන සියුම් වේදනාවලින් සතියෙන් සිටින බවට තේරුම් ගතිමි. ඊතා සියුම් හුස්ම රැලි නාසිකාග්‍රයේ මුලට වැදිනි. ආශ්වාසය සීතලෙනුත් සහ කෙටියෙනුත් ප්‍රශ්වාසයේ දිගෙනුත් සහ ඝනත්වයෙන්ුත් යුක්තව දැනුනේ. හුස්ම රැලි තුනක් පමණ ගිය පසු සිත සිතුවිලි දෙසට යයි. නමුදු සෑම සිතුවිල්ලක්ම මතකේ රැඳෙයි. මු ආපසු මූල කර්මස්ථානයට ගෙන ඉරියව්ව දෙස බලා හිඳී. ආනාපානයේ වැටුනේ නැත. ඊතා තදපල කොන්දේ වේදනාවක් ඇතිවිය. මේන් මිදීමට නම් ඉරියව්ව වෙනස් කරන්නට හෝ ඇස් ඇරිය යුතුයමය යන සිතුවිල්ල ආවේය. මා ඉරියව් වෙනස් නොකරමි. යනුවෙන් අදිෂ්ඨාන කළෙමි. වේදනාව කොන්දෙන් දන හිස දක්වා වැඩිවිනි. දරාගත නොහැකි තරම් වැඩිවුනි. මා වේදනාව මුල කොහෙදයි මෙනෙහි කළෙමි. ටික වේලාවකින් සිත මූල කර්මස්ථානයට ගොස් ඇති බව දැනුනි. වේදනාව අඩුවිය. දැන් අරමුණු නැත. ආනාපානය වැටහෙන්නේද නැත. හිස් බවක් දුටුවෙමි. කයද තද බවින් යුක්ත විය. හිස් බව බැලීමට යාමේදී විලුඹ දෙසින් කටු අනින්නාවක් වැනි වේදනාවක් දැනුනි. ඒ දෙස බලා හිඳිනා විට ආපසු ඉරියව්ව දෙසට ගොස් ටික වේලාවකින් අරමුණ නොමැති හිස් බව දැනුනි. කය සැහැල්ලු විය. ඇස්සර බලන විට විනාඩි 40ක් පමණ ගොස් ඇති බව දැනගතිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය ඔය ටිකම තමයි ආයේ වෙන අලුතෙන් දෙයක් නෑ. ඔය ටිකම තමයි ඔය විදිහට සද්දයක් වේදනාවක් ආව, සද්දයක් ආව, හිතවිල්ලක් ආවත් ඒක සටන පාවා දෙන්නතු පොඩි උත්සාහයක් ගන්න බලන්න. අනිවාර්යයෙන්ම ගන්න උත්සාහයට ප්‍රතිඵල ලැබෙනවා. හැබැයි ඒක සැරේ නෙවෙයි, ඒක රැයකින් නෙවෙයි, ඒක ප්‍රතිඵලයකින් නෙවෙයි, ඒක වරකින් නෙවෙයි. නැවත නැවත කරන එක තමයි භාවනා කිරීමේ කරණ තියෙන්නේ. දහ වෙන ප්‍රශ්නය තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම හතරවෙනි දවස ගෙවන නිවාසික ආදුනිකයෙක් වෙමි මුලින් මට පාර්යංක භාවනාව අපහසුයක් දැනුණත් අද දිනේ සිට මට ආශ්වාස ප්‍රශ්වාසය නිරීක්ෂණය කරන්නට ලැබුණා. සමහර විටදී හුස්ම රැල්ල දෙස බලාගෙන ඉන්න විට උදරයේ ටිකක් වේදනා වුණා. එයත් අමතක කර මම සතියෙන් ආශ්වාස ප්‍රශ්වාස කළා. ඉතින් මට මෙය තව දියුණු කර ගැනීමට උපදෙසක් දෙනසේක්වා. සක්මන් භාවනාවද මම සතියෙම්ම වැලිමලුවේ පැය එකමාරක් පමණ එක දිගට කළා. සමහර විට වැලිමලුවේ ඇවිදින විට මට පුළුන් ගොඩක් පුළුන් ගොඩක යනවා වගේ දැනුණා. සක්මන් භාවනාවත් මුලින් කරන විට දන හිස්සෙන් පහළ කැක්කුමක් ආවා. ඒ සියල්ල මම අමතක කර සිහියෙන් සිහියම පිටුවා සිහියෙන් සිහියම පිහිටුවාගෙන සක්මන් කළා. ඉතින් පරයන්ක සහ සක්මන් භාවනාව මට දැන් සතියෙන් කරගෙන යාමට හැකි බව දැනුණා. තව ඉදිරියට මේ දෙකම වැඩ දියුණු කරගෙන කරගන්න උපදෙසක් දෙනසේක්වා. තෙරුවන් සරණයි. ඔය පිරිමි කෙනෙක් නම් නතරලා ඉන්න දිගටම කාන්තාවන්ට ඉතින් ඇත්තටම එහෙම නතරින් ආරාධනා කරන්න බෑ. මොකද ඊගා රිට්ටිට ගෙනකොට අපි ඉඩ දෙන්න ඕනේ. පිරිමි කෙනෙක් නම් ඉඩ තියෙනවා නම් මේ වැඩි කරගෙන යන්න ආයතන පැත්තෙන් කියන්න පුළුවන් නතරලා ඔය ගැම්ම කඩා ගන්න එපා කාලසටහන් කඩා ගන්න එපා හිත ලෙඩ කර ගන්න එපා කය ලෙඩ කර ගන්න එපා ඕක දිගට කරන්න ගියාම ඔය මේ හෙලි කරගත්ත ගෙපොලේ ගේ හදා ගන්න පුළුවන් ආය අතහැරලා දෙමුත් ආයෙ තනකොළ වැවිලා ආයෙ වැඩ කරන්න වෙනවා ඉතින් ඒ නිසා මේ අනුග්‍රහකරනද මේ කයට හිතට මේ අවශ්‍ය පරිසරය ලැබලා දෙන්න ටික කාලයක් එතකොට Tamanට අර නිර්යසනක් ලැබනවා වගේ ඒකෙන්ම ඒකෙම නැවත නැවත අස්සන ගන්න පුළුවන්. ඒ නිසා පුළුවන් නම් ওই කාලසටහන කඩා ගන්න නැතුව දිගට කරන එක තමයි දෙන්න තියෙන ගොරෝසුම උපදේශේ. ඒකට පින් තියනවද මන් දන්නේ. ඒකට ඕනකම තිබුණත් අපිට ඉව ලැබෙන්නේ නැහැ පෙරපින් කරලා නැත්තම්. උප්පේච කත පුඤ්ඤතා කියලා විවිකේ ඕන්ලාට විවිකේ අපිට ලැබෙන්නේ නැත්තේ පෙරපින් නැති නිසා කබුබ්බඩකමට ලැබෙන්නේත් නැහැ. කම්මැලියට ලැබෙන්නේත් නැහැ. ඒ නිසා දිගට නතර වෙලා කරන්න කියන එක තමයි කියන්නේ. 11 වෙනි ප්‍රශ්නය අවසර ස්වාමින් වහන්ස මම ඔබ වහන්සේට මුලින්ම පින් අනුමෝදන් කරමි. මට මෙවර තමයි නිසි විදියට සක්මන් භාවනාවේදී සිත පවත්වාගෙන යාමට පිළිවන් වූයේ. සක්මන් භාවනාව වම් පාදයේ ඔසවද්දී ඔසවනවා තබනවා දකුණු පාදයේ ඔසවද්දී ඔසවනවා තබනවා යන අයුරින් පය තබමි. මට විනාඩි 45ක් පමණ වේලාවක් ඒ අයුරින් කළ හැකිය. සැමදාම ඒ විදියටම කිරීම සුදුසයි. ඊතා කරුණා කාරුණිකව පහදා දෙන්න. පරයන්ක භාවනාව. මෙම අවස්ථාවේදී දීර්ඝ හුස්මක් මෙම අවස්ථාවේදී දීර්ඝ හුස්මක් ගන්නා අවස්ථාවේදී පමණක් නාසය ළඟ ස්පර්ශ වන බව දැනේ. අන් අවස්ථාවලදී නොදැනේ. මට ඊට වඩා උදරයේ පිම්බීම හැකිලිම වශයෙන් හුස්ම ගැන වැටහෙනවා. ඒ අයුරින්ම පරයන්ක භාවනාව දිගටම කරගෙන ගියාට කමක් නැද්ද කියා පහදා දෙන මෙන් කාර්නිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවහා මෙම සියලු කුසල් නිවන් අවබෝධ කර ගැනීමට පාරමිතාවක් වේවා පතමි තෙරුවන් සරණයි. ඔය සක්මන් භාවනාවේදී ඒ අවුගෙන පටන් ගත්තා මේ විදිහට තමයි මේ යන්නේ කියලා මේ විදිහට දිගටම බලාපොරොත්තු වෙන්න එපා. කොයි වෙලාවක හෝ අරමුණට මුණට මුණ දාපු ගමන් අරමුණ පෙරලෙන්න පටන් ගන්නවා. වරින් වර බලලා වටපිට බැලුවොත් තමයි පේන්නේ අරමුණ එක විදිහට තියෙනවා කියලා. මොකද අරමුණ දිහා බලන්න පුළුවන් වුණොත් ඒ විපරිණාම වෙන නිසා ඒක බලාපොරොත්තු වෙන්න එපා. අරමුණේ විදිහට තියෙන්න පුළුවන් කියලා. නමුත් බලාපොරොත්තු වෙන්න සතිය තියෙනවා කියලා. එතකොට වැඩේ වෙනවා. ඒතර පරියන්කේදී වැටෙහෙන්න තමයි පිම්බීම ඇකිලිව නම් ඇයි මේ තරම් හෙට්ටු කරන්නේ? පැටේන දෙත් එක්ක යන්න මේ අරමුණේ ಜಾතිය වංශයේ හොඳ නරක බලන්න එපා. සතිය පිහිටීමට උදව් කරන දේත් එක තමයි යන්නේ. දොළොස්වෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාවේ යෙදීමේදී පළමු අවස්ථාව වම දකුණ වශයෙන් විනාඩි 5ක්ද දෙවන අවස්ථාව ඔසවනවා තබනවා වශයෙන් විනාඩි 8ක් පමණද තුන්වන අවස්ථාවේදී ඔසවනවා යනවා තබනවා වශයෙන් විනාඩි 15ක් පමණ කරගෙන යද්දී හිසේ තදබර ගතියක් හා දැඩි අපහසුතාවයක් ඇතිවේ විනාඩි දෙක පමණ කාලයක් සක්මණෙන් මිදී නැවත සක්මන් සක්මන තුන්වන පියවරෙන් පටන් ගන්නා නමුදු පෙර පරිදිම විනාඩි 15කින් පමණ අපහසුතාවයටපත් වේ. ඉන්පසු ආයාසයෙන් සක්මන් භාවනාවේ යෙදෙමි. පරයන්ක භාවනාවේදී නාසිකාග්‍රේ පිටතට හා ඇතුළට පිළිවෙලින් ප්‍රාශ්වාසය හා ආශ්වාසය දැනි ආනාපාන සතියේ හුස්ම රැල්ලේ සිටින අතරදී ඉදිරියට නැවෙන ගතියක් එක දිගට ඇතිවේ. ඒ සමගින් ප්‍රශ්වාසය හා ආශ්වාසය නොදැනී යයි. මෙම අවස්ථාවලදී නිදිමත බවක් හෝ ශාරීරික අපහසුතාවයක් නොමැත. පැහැදිලි සුදු එළියක් සුළු වේලාවක් තුල රැඳේ. මෙම කාලය විනාඩි 15ක් 20ක් පමණ වේ. නැවත මූලික අවස්ථාවේදී මෙන් ආශ්වාසයට හා ප්‍රශ්වාසයට සිත යොමු කරමි. මගේ භාවනා අවස්ථා දෙකේ කාලය දිගු කර ගැනීමට උපදෙස් දෙපා නැමද කාරුණිකව අයද සිටිමි. ස්වාමින් වහන්සේට මේ භවයේදීම නුවන් සුවත් වේවායි පතමි. ඉතින් මේ මේ ගැම්ම පවත්වුවොත් එන්නේ එන්නේ එන්නේ අරමුණට මූණට මූණ දාලා ඉන්න කාලේ වැඩි වෙනවා. ඒ නිසා ඒක වෙන උපක්‍රම නැහැ. නැවත නැති කිරීමෙන් තමයි තියෙන්නේ. ඒක සාමාන්‍ය නේවාසික භාවනා දවස් 10ක් වගේ තියෙන එක නම් ඉතින් ඊට පස්සේ තියෙනවනේ දිකට කරගෙන යන්න වෙලාවක්. නමුත් ගිහිල්ලා උත්සාහ කරන බයන්න මේ විදිහටම හැකි තාක් දුරට සතතාභ්‍යාසය එහෙම නැත්නම් එක දිගට එක කාලසටහනක් කරගෙන යන්න පටන් අරගත්තොත් ওই ගම්ම ගත්ත ගැම්ම වැඩෙනවා. නිකන් පැලයක් වැඩෙනවා වගේ. ආයෙ ගිහිල්ලා වෙන තැනක පැල කෙරුවොත් ආයෙ නෙළුම් රෝග ඇවිල්ලා සනීප වෙනකන් ඉන්න ඕනේ. ඉතින් ඒක ඒ කාලසටහන දිගට දෙන්න පුළුවන්කම මම කියන්නේ පෙරපින් කළ බව. එහෙම නැත්නම් මං කියන්නේ කඹරනවා කියලා. මං දන්නවා මේ වචනේ කියන්න හොත නැහැ කියලා. කඹරනවා. අපිට මෙච්චර ලස්සන අවස්ථාවක් හම්බෙලා තියෙද්දි අර යුතුයකම් මේ යුතුයකම් අරයාගේ මෙයාගේ දේවල් කරන්න ගිහිල්ලා ඔය එක එක්කත් නැහැ මරන වෙලාවට අපිට. ඒ නිසා තමන්ට තියෙනවා නම් උකුණු පස්ස පැත්තට තරම් මොලයක් මේ භාවනා හරියන වෙලාවේ පුළුවන් තරම් ඒකට අනුග්‍රහ කරන්න මොකුත් නැහැ. මේ කාලතරණ දිගට පවත් වෙන එක තමයි කරන්නේ. අති පූජනීය වූ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ භාවනා වැඩසටහන් තුනකට සහභාගී සහභාගී වී ඇත්තෙමි. වසරක පමණ සිට දිනකට පැයක්වත් පරයන්ක භාවනාවේ යෙදී හුස්ම දෙස බලා හිඳිමි. මම දැන් මෙතන මෙනෙහි කරමින් සිට නොබෝ වේලාවකින් හුස්ම නොදැනී යයි. මෙම වැඩසටහනේදීද හොඳින් භාවනා කරගතිමි. උතුම් ස්වාමීන් වහන්ස මගේ සිතේ 아무තු විපාරාසයක් ඇති බව හැඟේ. ගෙවල් දොරවල් දුදරුවන් වැනි සෑම දෙයක් පිළිබඳව තිබූ ඇල්ම අඩු වී ඇති බව හැඟෙන අතර මතු බලාපොරොත්තු කිසිවක් හිතේ නැති බව හැඟේ. ලබා ගැනීමට කිසිවක් නොමැති සේ දැනේ. කැමැති කුමක්දයි සිතින් ඇසූ විට කිසිවක් නොමැත භාවනා කිරීමට රුචිකමක් පමණි. රුචිකමක් පවතී. උතුම් සාමීන් වහන්සේ සසර ගමන කෙටි කර ගන්නට මේ යහපත් සේහඟේ මගේ පැතුම මේ අත්භවයේදීම සුවාන් ඵලෙවත් ලබා ගැනීමයි. ඒ ගමන ඉක්මන් කර ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් ගෞරවයෙන් පතමි. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ඉක්මනින්ම ලැබේවා. ඔය දෙක මේ සියල්ල කැමැත්ත පවණේ සිදු වෙන්නේ නැහැ. නකෝපණී තම්බික්කවේ ඉච්ඡේව පත්තබ්බන් කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. තමන් කැමැද්දේ ප්‍රාර්ථනා කරාට ලැබෙන්නේ ඒකට පින් තියෙනවා. ඒ නිසා දැන් ওই පින් කෙරීගෙන යනවා. ඒ නිසා ওই තාලෙම දිගට කරගෙන ගියොත් ඔක සම්‍යක් අදහසක් නම් ඔය ඔය කාලේ තාල ඉවර වෙනකොට වැඩේ හරි. ඒක දිගට කරගෙන යන්න බැරිනොත් තමයි අපිට අර මේ ප්‍රාර්ථනාවට මල් මල් පැල ගන්න ඉඳීට හම්බෙන්නේ නැත්තේ. ඒ නිසා ඒ සඳහා කරන් තියෙන එකම දේ සිංහලෙන් කියන යමන් නොකර සිටීම තමයි. භාවනා විවේක තණ්ඩ ගියාට පස්සේ මොනවත් නොකර ඉන්න දෙන්නේ. පුදුමාකාර කුසලතාවයක් වැඩි. ඒක නිසා ඒකට අනුග්‍රහකරන සම්මා ආජීවයෙන් තමන් ගත කරන ජීවන රටාව හැකිතාක් දුරට බණ භාවනාවට නැඹුරු එහෙම නැත්නම් අනිකුත් සුඛෝපභෝගී දේවල් වලට නොවේදෙන ජීවන රටාව සකස් කර දීමෙන් ඔය සම්‍යක් සංකල්පනාවට උදව් කරන්න ඕනේ. 14 වෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස. මම ආධුනික යෝගිවරියෙක් වෙමි. එක පාරයන්ක භාවනාව පළමුව පාරයන්කේ සිට මම දැන් මෙතන යයි මෙනෙහි කරමි. එහිදී পায় පොළවේ ගැටි ඇති ආකාරයෙන්ද කඳ තද වී පවත්න ආකාරයෙන්ද හිඳගෙන සිටිනවා යයි මෙනෙහි කරමි. එසේ සිට පපුවේ ඇතිවන පිම්බීම් හා හැකිලීම් නිරීක්ෂණය කරමි. පපුවේ ඇතිවන තද බවින් පිම්බීමක් ලෙසද හැකිලීම සැහැල්ලුවීමක් ලෙසද වටහා ගත්තෙමි. මෙසේ පිම්බීම හා හැකිලීම වාර 7-8ක් පමණ නිරීක්ෂණය කරමි. විටක ආරම්භයේ ඇති වූ දැනීම තුනුයි යන බව නිරීක්ෂණය කළෙමි. විටක ආරම්භයේ ඇති වූ දැනීම තුනී වී යන බව නිරීක්ෂණය කළෙමි. විටක පිම්බීම හා හැකිලීම ආයාසයෙන් සිදුවන බවක් දැනේ. එවිට නැවත කය පවත්වා පවත්නා ස්වභාවයට සිත යොමු කර සිටිමි. මෙලෙස සතිය පිහිටුවා සිටින විට සිත පිටතට ගොස් වෙනත් සිතුවිලි කෙරෙහි සිත යොමු වේ. එවිට එයද සතිය මෙනෙහි කර නැවත පිම්බීම හැකිලිම කෙරෙහි සිත යොමු කර ගැනීමට උත්සාහ කරමි. විටක එක්වරම නැවත පිම්බීම හැකිලීමට සිත යොමු කරගත හැකි වුවත් තවත් විටක ඒ සඳහා වැඩි කාලයක් ගත වේ. සිත පිටතට ගිය විට ගිය වග එක්වරම දැනෙන අවස්ථා මෙන්ම ඒ ටික වේලාවකට පසුව දැනෙන අවස්ථාද ඇත. මේ ආකාරයෙන් විනාඩි 45ක් පමණ එක දිගටම භාවනාවේ යෙදී සිටිය හැක. දෙක සක්මන් භාවනාව මෙහිදී පළමු විනාඩි 5 පමණ තරමක් වේගයෙන් සක්මනේහි යෙදෙයි. ඉන්පසුව සෙමෙන් වම් පාදයේ විලුඹ දෙසට තද ගතියක් දැනෙනවත් සමගම වම තබන බවත් දකුණු පාදයේ විලුඹට තද බවක් දැනෙන විට දකුණු පාදයේ තබන බවත් මෙනෙහි කරමි. වම් පාදයේ තබන විට දකුණු පාදයේ ක්‍රමෙන් එසවෙන ආකාරයත් ඇඟිලි පොළවට තදවන ආකාරයත් නිරීක්ෂණය කරමි. මෙහිදී දකුණු පාදයේ දකුණු පායේ රැඳී තිබුණු බර වම් පාදයට මාරුවන ආකාරයත් වටහා ගත්ෙමි. මෙලෙස සතියෙන් පියවර 15ක් පමණ එක දිගට සක්මන් කළ හැක. සිතට සිතුවිලි පැමිණි විට හා ශබ්ද ඇසුණු විට නැවත ඒ පිළිබඳ සතිය ඇතිව සක්මන් සක්මන කෙරෙහි සිත යොමු කරවා ගනිමි. මෙලෙස විනාඩි විනාඩි 30ක් පමණ සක්මන් භාවනාවේ යෙදේ. භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට මේ ආත්ම භවයේදීම නිවන් අවබෝධ කර ගැනීමට ලැබේවායයි පතමි. සක්මන විනාඩියේ මදි ඒක පුළුවන් තරම් පැය කරගන්න උත්සාහ කරන. එතකොට අර පරියන්කේදී අර හිත පිට ගිහිලා නැවත ඉක්මනට අරමුණට එනවාද? පිටිකේ බව ඉක්මනට දැනගන්න පුළුවන්ද? අරමුණට එනකොට අරමුණට හිත සාදරද කියන එකට වාක්‍ය දෙක තුනක්ම ලියලා තියෙන එක බොහොම ප්‍රශංසනීයයි. මේ මට්ටමට ආවට පස්සේ හිත පිට ගිය ගමන්ම දැනෙනවා දැනෙනවා කියන එක අපිට ලැබෙන ආනිසංශයක්. අරමුණට නැවත ආපු ගමන්ම කරදරයක් නැතුව තැම්පත් කර ගන්න පුළුවන් ලැබෙකත් ලැබෙන ආනිසංශය. ඒක බුදුරජාණන්සේ කියන චිත්ත නියාමයක් ඇතන තියෙන්නේ. අපිට දැනගණ්ඩයි ඕන කරලා තියෙන හිත පිට ගියාම නැවත ගණ්ඩ ඕනකම තමයි උපාදේය තබ්බ ධර්මයි. උපදවාගත යුතු ධර්මය ඒකයි. දැන් ඒක දන්නවා. දැනගත්ත ගමන් පිට යනකොටම දැනුම් දීමක් සහ දැනගත්ත ගමන් අරමුණට සාදර වෙන ගතිය නිරීක්ෂණය කරන්න ඒකට කිසි කෙනෙක්ගේ බලපෑමක් අවශ්‍ය නැහැ ඒක අනිවාර්යයෙන්ම සිදුවෙන දෙයක්. නමුත් සක්මනගේ විනාඩි 30ක් කරලා නම් කරන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම සක්මන ටික අමාරු වෙන නමුත් පැයක් කරන්න උත්සාහ කරන්න. එතකොට අර උපයාගත්ත පාර කලෙලිය තව වැඩි වෙන්න ඉඩ තියෙනවා. 15 වෙනි ප්‍රශ්නය ගෞරවනීය සාමින් වහන්ස මෙය මාගේ පළමු භාවනාව වැඩසටහනයි ඊයේ දිනේදී මා රාත්‍රියේ 7:00ට පමණ භාවනාවට වඩුවෙමි පළමු පැය භාගයේදී බලවත් ලෙස කකුල් වේදනාගෙන දෙන්නට පටන් ගත්තේය. එම පැය භාගයේදී 10-12 වතාවක් කිරියව මාරු කරන්නට සිදුවිය. මා වේදනාවක් වේදනාවක් යයි සිතමින් සතිය තිබෙන නිසා වේදනාව දැනෙන බව සිතමින් නැවතත් කකුල් දෙස දෙක ඉදිරියට දමා භාවනා ව පටන් ගතිමි. සුළු වේලාවකින් සියලු වේදනා නැති වී ශරීරයේ සැහැල්ලු වෙමින් ආනාපානයේ බලවත්සේ පෙනෙන්නට දැනෙන්නට පටන් ගත්තේය. දෙවන පැය භාගයේ විනාඩි 20ක් පමණ ඉක්ම ගිය තැන මට දැනි ගියේ නාසයේ තිබූ තැනට වඩා අඟල් 4ක් 5ක් පමණ ඉදිරියෙන් පෙනෙන්නට වීමයි. ඒ සමගම නාස්පුඩු දෙක ආසන්නයේ මල් වෙඩිල්ලක් ආකාරයෙන් ඉතා පැහැදිලි දීප්තිමත් ආලෝක ධාරාවක් විසිරී ගියේය. මේ ආකාරයෙන් විනාඩි පහක් පමණ මෙම ආලෝක ධාරාව විහිදුවෙමින් යන විට කයට මහත් ප්‍රීතියක් සැපයක් ලැබෙන්නට විය. මේ වචනෙන් විස්තර කළ නොහැකි චමත්කාර කාලයක් විය. සෙමෙන් සෙමෙන් ආලෝක ධාරා අඩු වී ඒ නැත්තටම නැති වී ගියේය. ඒ සමගම ආනාපානයත් නැත්තටම නැති වී ගියේය. ආයාසයෙන් ආනාපානය ලබා ගැනීමට උත්සාහ කළද නාසයෙන් සියුම් ලෙස හුස්ම පමණක් දැනෙන්නට විය. ඉන්පසු ටික වේලාවකින් භාවනාව නතර කෙලෙමි. මේ தત્ත්වය කුමක්දයි පහදා දෙන්න ඔබ වහන්සේට මේ ජීවිතයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඔය දැන් මොකද්ද මේ පැහැදිලි කරලා දෙන්න දන්නේ නැහැ මෙච්චර ලස්සන රචනයක් ලියලා. අන්තිමට කියනවා මේක පැහැදිලි කරලා දෙන්නේ කියලා. මේක දිගට කරන්න නැත්නම් මම ඒක වාක්‍යයක් කියන මම දන්නවා හිත නරක කරගන්නේ මේ කකුල් දෙක ඉතරට දානකොට බුදුන් ඉන්න දිහාට දාන්න එපා. ඒක මහා පව් සිද්ධ වෙන වැඩක්. මේ කබල විහි කරන්න කකුල් දෙකේ. සංඝහින දිහාට බුදුන් හින දිහාට කකුල් දෙක දික් කරන්න එපා. අනකාරික ධර්මාල්තුමා බණිනවා. ඔය තුවක්කු දෙක නමා ගනින්නයි කිය. බුරුමෙට ගියාට පස්සේ විලිලැජ්ජ බෑ. මොකද අපේ කට්ටිය කියලා මේ කකුල් දෙක දික් කරගන්නවා බණ කියනකොට. ඉතින් අහනවා මේ කට්ටිය බුද්ධ ආගමේද කියලා. මෙච්චර දෙයක් තේරෙන්නේ නැද්ද කියලා. ඇත්තන කකුල් දෙක කියලා කියන්නේ අල්ලිම කරදරයක් තමයි. තිබ්බහම කොන් දෙකක් කොමයි කකුල් දෙක එකක් කොම ගල්වල දානවා ලේසි. නමුත් ඒක පින් කරගන්න ඕනේ නම් කවදාකවත් එපා. මේ තරහට නෙවෙයි කියන්නේ. නමුත් සමහරු ඒක දන්නේ නැහැ. ගිහිල්ලා මේව බුදුආමරණ සිරිපතුල් දර්ශනේ පෙන්නනවා. කරන්න එපයි වැඩි. මේ රචනය හොඳයි. යාර කියන දෙයක් නැහැ. මෙච්චර ලස්සනට මේ පැය භාගයක් විතර භාවනා වේදනාව බලලා ඊට පස්සේ ආනපන කරලා දැන් මේක පැහැදිලි කරන්න කියනවා මට. මම මොනව පැහැදිලි කරන්නේ? විශ්වාසයි නම් ඕක දිගට කරන්න. හැබැයි කකුල් දෙක කඩක් කපන්න. අපි යනවා ඊගා ප්‍රශ්නයට. 16 වෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව කෙලෙමි වාඩි විනාඩි දෙකක් පමණ ගිය විට මාගේ කය පැද්දෙන බවක් දැනුනි ඒ විනාඩි 5ක් පමණ පැවිති පැවිති ක්‍රමයෙන් නැති වී ගියේය නැවත හුස්ම රැල්ල දැනුනි ඒද නිරීක්ෂණය කළෙමි ඇතුල්වීම දීර්ඝ වශයෙන්ද පිටවීම කෙටි වශයෙන්ද වැටහුණි ඇතුල්වීමට හුස්ම රැල්ල ඉහළට ඇදෙන බවක් දැනුනි ඉන්පසු අත්වල ඉහළ කොටස බෙල්ල හිස දැඩිව තද බවක් දැනුනි. එය බොහෝ වේලාවක් පැවතුනි. නැවත කය සැහැල්ලු වී කයේ කම්පන ගතියක් පැවතුන පැවතුනි. නැවත සිත කය පැහැදිලි විය. මෙම කාලය තුල සිත විසිරී ගියේද නැත. නැවත සිත කය සැහැල්ලු විය. එම කාලයේ කියන්නේ පච්චමයි මට පේන්නේ තෝල්කේ මාරු කරන්න ඕනේ දැන් පැයකම පැයක් විතර ගිහිල්ලා මහන්සිද? <laughs> වචනේ පෑදිනේ. ඒක තමයි ඔය වයර් මාරු වෙන්නේ මහන්සි වෙච්චලා තමයි. තව කෙනෙක් දාන්නද? ඈ? පුළුවන්. බලමු පුළුවන් දිගේ. දෙවන වාරයේ වාඩි වූ ඒක වැරදිච්ච වාක්‍යයෙන් පටන් ගන්න. <laughs> නැවත කය සැහැල්ලු වී කයෙහි කම්පන ගතියක් පැවතුනි. නැවත සිත කය සැහැල්ලු විය. එම කාලය තුල සිත විසිරී ගියේද නැත. දෙවන වාරය වාඩි වූ මොහොතේම කය පැද්දෙන බවක් දැනුනි. ඒ විනාඩි දෙකක පමණ දෙකක් පමණ තිබී නැති වී ගියේය. නැවත සිත කය සැහැල්ලු වී වරින් වර පැද්දෙන කම්පන පිම්බෙන හැකිලෙන බවක් දැනුනි. සිහිය පැවතුනි. වේදනාවක්ද නැත. පැයකුත් විනාඩි 20 20ක් භාවනාව පැයකුත් විනාඩි 20කින් භාවනාව නතර කරමි. මෙම භාවනාව ඉදිරියට පැවැත්වීමට ගරු ස්වාමින් වහන්සේගෙන් උපදෙසක් පතමි. ත්වන් සරණයි. කට්ටියට මහන්සි නමුත් මේ පොයින්ට් එක මේකයි කියලා දෙන්න ඕනේ. ඉතින් පුළුවන් කට්ටිය අල්ලගන්න. මේ ලියපෙකනත් මේ ආනාපානෙම තමයි කම්පන චංචලක් බාටපත් වෙන්නේ. ආනාපානෙ තමයි පැද්දෙන අපේ ඉන්නේ. ආනාපානෙ තමයි ඔක්කොම තියෙන්නේ. ඒ නිසා ආනාපානෙ වෙනස් වෙනකොට විපරිණාම වෙනකොට අනිත්‍යයට යනකොට ඒකම තමයි කම්පන චංචලයක් වෙන්නේ. ඒතර කම්පන චංචලයක් බවට පත් වුණාට පස්සේ මේ මම මේ මම නොවේ කියන සීමාව අල්ලන්න බෑ. ආනපන තිනොට අල්ලන්න පුළුවන්. ආනපන තිනොට මේ ආස්වාසි මේ ප්‍රසවාසි මේ මම මේ මම නොවේ මේ පිට මේ ඇතුළ. කම්පන චංචල බවට පත් වුණාට පස්සේ මුළු ලෝකෙම අර මම සහ මම නොවේ කියන දෙක අල්ලන්න බැරුව යනවා. ඉතින් එතකොට යෝගාචරය කලකොල වෙනවා. ඒක නැත්තම් පැද්දෙන්න ගන්නවා. මේ කය පැද්දෙනවද හිත පැද්දෙනවද හොයන්න බෑ. එහෙම නැත්නම් ආලෝකයක් වෙනවා. එතෙන් සද්දයක් පාටපත්. මේ තීරම එකමයි. එකවරේ දෙකක් බලන්න බෑ. කම්පන චංචල වෙන්න ගියොත් පැද්දිලි නෑ. පැද්දෙන බලන්න ගියොත් ඔය නිහඬේ හඬ ඇහෙන්නේ ආලෝක පේන්නේ මේ එකින් එකට එකකට මාරු වෙනකොට මේ අනිත්‍යතාවය කියලා යෝගාවචරයට හිතෙන්නේ නැහැ හිතෙන්නේ මොකක් හරි බරපතල වැරද්දක් කරලා කියලා. නිසා අනිත්‍ය සංඥාවෙන් යන්න ආනාපානෙමයි එනනම් පටන් ගන්න පිම්බීම හැකිලිමයි ඔය කම්පන චංචල බවටපත් වෙලා තියෙන්නේ. හරියට මුං ඇට ටිකක් පෙන්නලා හොඳටම කුඩු කරලා මුං ඇට පිටි පෙන්නනවා. කඩල ටිකක් පෙන්නලා කඩල පිටි පෙන්නනවා. හාල් ටිකක් පෙන්නලා හාල් පිටි පෙන්නනවා. ඉතින් පිටි බවටපත් වුණාට පස්සේ ඔක්කෙම තියෙන එකම අංශු වර්ගයක්. එයිසයි කැඩෙනකන් ඉන්න බැරිකම අපිට තියෙන්නේ. වෙනකොට මේ ඒකමයි මේ වෙලා තියෙන කියලා අපිට අදාහ ගන්න බෑ. ඒ මොකද අතරමැද සති ධාරාව නැහැ. ඒ නිසා සති ධාරාව තියන්න මුළු ඉතිහාසෙම කවර් වෙන විදිහට මම මේ ලස්සන පේන ආනාපානෙම තමයි කම්පන චංචල වෙන්නේ. ඊට පස්සේ ආනාපාන ඒ කම්පන චංචලෙන් ආය ආනාපාන එනවා. ඕන දෙයක් වෙන්න පුළුවන්. අන්න ඒ තරම් පුළුල් මනසකින් භාවනා කරන්න යනවනම් එයා ධාතු මනසිකාට සූදානම් වෙනවා. විශ්වගත දැනුමකට පුරුදු වෙනවා. මොකද කම්පන චංචල වුණාට පස්සේ දැනුම විශ්වගතයි. නන් ලෝකල්. මේක එක තැනක නෑ. හැම තැනම තියෙනවා. ඊට වඩා මම සහ මම නෙවෙයි කියන සීමාව නෑ. ඒකට අර කයට ආස කරපේකන ආත්ම සංඥාව තියෙන එක නෑ ඉසాత බඳ ගන්නවා. බෝධි පූජා තියෙනවා. පිරිත් නූල් ගැට ගන්නවා. පිරිත් වතුර බොනවා. নানা ආකාර සෙල්ලම් කරනවා. නමුත් මේකට සූදානම් වෙලා යන්න අනිදාසෝ පටන් ගන්නකොටම කම්පන චංචල විතරක් පටන් ගන්න පුළුවන්. ඒ වෙලෙන් ආනපනෙන්ද පුළුවන්. ආනපනෙ පටන් ගන්න කම්පන චංචල වලට යන්න පුළුවන්. ඒ නිසා කමඨාන් සුද්ධ කරනකොට මේ කියන දේවල් බොහෝම ඉවසිල්ලෙන් අහගෙන ඉන්න ඕනේ. සමහර පොඩි ළමයි කවදාකවත් ආනපන දකින්නේ. එයාට පිළිම්ම වෙන්නේ කම්පන චංචල. ඒ මාසය ගිය බ්‍රහ්ම ලෝලවලින් බහපු කට්ටිය. දේව ලෝකවලින් බහපු කට්ටිය. පින් ඇති දරුවෝ. යාරිකෝ ආනපන බලපන් කියලා. ඒක ඉතින් බලාපොරොත්තු වෙන්න බෑ හවුගෙන්. පියාට බලාපොරොත්තු වෙන්න බෑ ඉබ්බන්ගෙන්. අං බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා හොඳට තේරුම් ගන්න අඩු ගන්න Taman තුල මේ මොන මායාව කෙරුවත් මේ වෙනස් වෙන බව මේකට වක්කාර වෙනවා නම් මේකට බය වෙනවා නම් මේකට හීන්දාඩි දානවා නම් ඒ කියන්නේ නිවනට බයයි කියන එකයි කියන්නේ. විමුක්තියට බයයි. විවේකයට බයයි. මේක එකට লীලම තියෙනවා. කම්පන චංචල ආනාපාන බෙබ්බේ මැකිලිම ඔක්කොම එන්න පටන් ගන්නවා එක පොදියට බලුවමනයක් වගේ. ගොජයක්. බුදුහාමර කියන එකට සන්තතිය කිය. පුළුවන් තරම් බලන්න කොයි ඉරියව්වේ හිටියත් ඒක අල්ලන්න පුළුවන්. 17 වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස මාසක් මම භාවනාවේ යෙදෙන විට පාදයේ උසවා ඉදිරියට ගෙන ආ විට ඒ සතියෙන් යුක්තව සිදුවන බව නිරීක්ෂණය කළෙමි පාදයේ පොළව හා ස්පර්ශවන විට ඒද සිහියෙන් සිදුවන බව නිරීක්ෂණය කළෙමි මේ ආකාරයට පැයක් පමණ එක දිගටම කළ හැක පාරයන්ක භාවනාව ආනාපාන සතියට පිවිසෙ විට බාහිර අරමුණු වලින් සිත විසිරී ගොස් ආනාපානය නොපෙනී යයි. පිම්බීම හැකිලීමද එලෙසය. මෙම භාවනා දෙක වඩා ගන්නා හැටි කාර්නිකෝ පහදා දෙන්න. තෙරුවන් සරණයි. ඔය දෙකම කම්පන චංචල බවට දී වෙලා යනකොට ආනපනිය අල්ලන්න හදන එකට බලාපොරොත්තු සුන් වෙනවා. පිම්බීම ඇකිලි මල්ලන්න හදන බලාපොරොත්තු සුන් වෙනවා. මේ තියෙන දේ මොකද්ද කියලා බලන්න යන කෙනාට මොකුත් වෙන්නේ. ඉතින් අපි මුලින් ඉඳලා අගටම ආනපනිය ඉල්ලනවා. මුලින්දලා අගටම පිම්බී මැකිලිම ඉල්ලන. ඉතින් ඒ ඒ කෙනාට නිත්‍ය සංඥා විතරයි ඉතුරු වෙන්නේ. නිසා මේ එකින් එකට මාරු වෙන්න පුළුවන්. ඒ දෙකටම නැති කම්පන චංචලයකට යන්න පුළුවන්. දෙකටම නැති වැනෙන ගතියකට යන්න පුළුවන්. ওই දෙකටම නැති සහැල්ලු ගතියකට යන්න පුළුවන්. ආලෝක ගතියකට යන්න පුළුවන්. අන්ධකාර ගතිය ඔක්කොම මේ අනිත්‍යතාවයේ පෙන්වන ලකුණු. මේ සමහරකට ප්‍රේම කරනවා සමහරට වෛර කරන්න ගියොත් භවනා වැඩෙන්නේ නැහැ. ඒ නිසා වෙච්ච දේ වෙන දේ සතිය අඛණ්ඩ නම් අරමුණ ඕනව මාරුණත් කමන්නේ. අරමුණ ආකාර මාරුණත් කමන්නේ. සටහන් මාරුණත් කමන්නේ සතිය තියෙන බාට වග බලා ගන්න. ඔය වෙන්නේ භවනා හොඳ පැත්තක්. ඔය භවනා ප්‍රතිඵල වලට කියලා ගහන්න එපා මූණට. භවනා ප්‍රතිඵල වලට උණු වතුරක් කරන්න එපා. එහෙමනම් භවනා නොකර නිකන් ඉන්න. භවනා කරනවා මේ දේවල් වලට ඉඩ දීලා භවනා කරන්න. සූදානම් මනසකින් යන්න. 18 වන ප්‍රශ්නය අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම පාරයන්කේදී ආනාපානාව වඩන විට හුස්ම වාර 3කට පමණ පසු සිතට විවිධ අරමුණු පැමිණේ නමුත් සතිය නැවත පැමිණි බව දැනෙන්නේ ශරීරයේ ඉඳගෙන සිටින ඉරියාවට සිත යොමු වන නිසාය මෙසේ සතිය නැතිවන සෑම විටම සිතට අරමුණු හෝ කෙලස් පැමිණි බව සීකරනවා මෙසේ අරමුණු වලින් සතිය පවත්වා ගැනීමට නිතර බාධා පැමිණියද සතිය පවත්වා ගැනීමට ආශ්වාස ප්‍රශ්වාස දෙස බලා සිටීමට උත්සාහ දරනවා. මේ අවස්ථාවේදී තද නිදිමතක් දැනෙන අතර ශරීරය ඉදිරිපසට සහ පිටුපසට නැවීමක්ද සිදුවේ. මේ වෙලාවට සිතට විවිධ අරමුණු ආභව පමණක් මතකය. තද නිද්‍රාවකට ගොස් එකවරම තිගැස්සී අවදිවන බව පමණක් දැනේ. ශරීරයේ ඊතා සැහැල්ලු බවත්, නැවත ආශ්වාස ප්‍රශ්වාස දැනෙන බවත් නිරීක්ෂණය කළමි. මගේ භාවනාව වැඩි දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක මේ අරමුණු මාරු වීම සතිය කැඩීමක් කියන පදනමේ රචනය ලියලා තියෙන්නේ. එහෙම තමයි පටන් ගන්න කවුරුත්. එහෙම වෙන්න ඕනේ උදාහරණයක් වශයෙන් හිතන්න මල් මාලයක් හමුණුනයි කියලා. අපි දාස්පිටි මල් පානයක් හමුණන්න හදනවා කියලා හිතමු. අපි නූලකට අමුණගෙන මේ ඉදිකට එනේන මලහරහා විදගෙන විදගෙන යනවා. දාස් පිටියම නැති වුණත් වෙන මල් જાති උකට තිබ්බට ඒක ලස්සන කරගන්න පුළුවන් නේ. එචා එන ඕන එකක විදින්න. අරමුණු වශයෙන් සද්දාවත් ඒකත් විනිවිදිනවා. වේදනාවත් විනිවිදිනවා. හිතවිලි ආවත් විනිවිදිනවා. එනේ එනේ එනේ හැම එකක්ම මලක් වශයෙන් සලකන්න. අතේ තියෙන ඉදිකට සතිය කියලා සලක ගන්න. නූලක් අමුණලා දෙනවා සම්පජඤ්ඤය කියලා සලකා ගන්න. ඉතින් ඕකට අමුණගෙන අමුණනේ අනේකයි තියෙන්නේ කොයිමල ආවත් කේල්මලක් වුණා ප්‍රශ්න නැහැ. කේල්මල දාන්න උනේ පදක්කමට යටට තැල්ලට. මේ අරමුණු මාරවීම සත්‍ය මාරවීම කියන කතාවේ තමයි ওই ගැට ගැහිලා තියෙන්නේ ආධුනිකයට එහෙම තමයි. අත් පහුවෙන බෑන්ඩ් මොන අරමුණු මාරුණා සති කැඩෙන්නේ නැහැ. ඒ නැත්තම් රිලේ රේස් එක බැටන් එක අතින් අතින් ගියාට ලීඩ් එක කඩා ගන්න ඕන කමක් නැහැ. මම දන්නවා රිලේ රේස් එක සහ ලීඩ් එක කියන වචනට සිංහල වචන මම දන්නේ නැහැ මොකද්ද කියලා. රිලේ රේස් එකට මොකක්ද කියන්නේ? කඩ දිවීම. ඈ? සහාය. සහාය දිවීම. සහාය දිවීම. ඒත් ඒ රිලේ කියන වචනේ අහුවෙන්නේ නැහැ. හතර දිනාම එකතු වෙලා අර දීපු බැටන් එක ලී කෑල්ල අතින් අතට මාරු කරන එකනේ කරන්නේ. ඒක නිසා ඉස්සලා එක්කන ලීඩ් එක ගෙනාව නම් දුවගෙන ආව නම් ඒක තියෙද්දිම බැටන් එක මාරු කරන්න බලුවා. බැටන් එක මාරුනට සතිය කැඩෙන්නේ නැහැ. ලීඩ් එක කඩා ගන්න ඕනේ ගන්න නැහැ. මේ අර බුබ්බඩෙන්ගේ කතා. ওই মালටි ටාස්කින් අනම්මනම් බයිලා කතානේ. ඕන කෙනෙකුට එන්න ගන්න මයිත් එක්ක ඕනේ মালටි ටාස්කින් එකක් කරන්න. මම කරලත් තිනවා කරමිනුත් තිනවා. බොරු බුබ්බඩියෝ කම්මැලියෝ. ඔය හතක් අටක් 10ක් 15ක් තියෙද්දිත් සතිය පවත්වන්න පුළුවන් අපේ අම්මට දරුවෝ 11ක්. උඹලා ඔක්කොට වැඩි දක්ෂයි. කිසි දවසක නෑ චරිචුරු ගෑවන කොදේ පාන්දර නගිනවා රැ වෙනකම්ම වැඩ විහාර වාදේ ගාන. දැන් එන්නේ එකෙකුට බෑ. එකියෙකුටවත් බෑ. එක බබා හම්බෙන්න ආයලා දෙන්නෙක් ඕන. දෙන්න තුන් දෙනා ඊට පස්සේ මහත්යත් මාරු කරන්න ඕනේ. එන්නේ නිකන් හිටපල්. ඔය මොන දේ ආව සතියට අපුණගෙන අපුණගෙන යන්න ඉදිකටට යට නොවන කිසිම මලක් ලෝකේ නැහැ. කේම් මල ඇර. ඔය ගෙහෙම් මලත් අකුරකට යන එකයි තියෙන්නේ. ඒ නිසා මේක බය වෙන්න එපා. මේ සතිය හොන්තර තිබුණ අවස්ථාවක්. නමුත් අසහ සාහසික විදියට මට සතිය කැඩලා කියලා අපරාධ චෝදනාවක් කරලා තියෙනවා. ඒක ගැන විතරක් නැවත සලකා බලන්න. 19 වෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව මාගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි. පරයන්කේ විනාඩි 45 සිට පැය එකමාර දක්වා කාලයක් සිටීමට උත්සාහ කරමි. මා මෙතන ලෙස කයට සිත යොමු කළද, નિરાයාසයෙන් සිත ආස්වාස ප්‍රස්වාසයට යොමු වේ. ආස්වාසය විටක උණුසුම් ලෙසත්, විටක සීතලක් පමණක් විටක සීතලක් සමග නාසිකාග්‍රයේ මුල වැදී විසිරී යන ස්වභාවයක් විටක ඊතා සියුම්ව දැනෙන්න දැනෙන නොදැනෙන වගේ නාසයේ මුල ගැටි යන බවත් නිරීක්ෂණය කරමි. ප්‍රාශ්වාසය ඊතා සියුම්ව පිටවී යන අතර විටක ගොරෝසුවට නාසයේ මුල වැඩි විසිරී යයි. මේ කාලය තුල වෙනත් අරමුණු වලට සිත ගියත් නැවත ආනාපානයට ගැනීමට හැකිය. සිත වෙනත් අරමුණක් වෙතට ගිය විට එක විටම ගැස්සී ඉස්සරහට විසිවීමක් සමගම ආශ්වාස ප්‍රශ්වාසයේ සිත පිහිටයි. ආස්වාස ප්‍රස්වාසයට සිත යොමු වීමේදී හුස්ම ආයාසයෙන් ගැනීමක් සිදුවේ. යම් අවස්ථාවල ආයාසයක්ද අනායාසයක්ද කියා තෝරා ගැනීමට අපහසුයි. තදින් හුස්ම ගැනීමක් පපුවේ තදවීමත් සමග ගන්නා හුස්ම ලෙස නිරීක්ෂණය කෙලෙමි. පාරයන්කේදී කකුලේ වේදනා, කොන්දේ වේදනා තදින් පැමිණියත් පාරයන්කේ පැය එකමාරක් පමණ සිට පරයන්කේ පැය එකහමාරක් පමණ සිටීමේට උත්සාහ කළෙමි. කය ඊතා සැහැල්ලුය, සංසුන්ය. ආස්වාස ප්‍රස්වාසයේ ඊතා සියුම්ම ගෙවි යන ස්වභාවයක්ද මේ අතර නිරීක්ෂණය කරමි. වසරක් පමණ මේ ආකාරයෙන්ම සිදුවේ. සක්මන් භාවනාව සක්මන් කරන විට මාහට નિરાයාසයෙන්ම වම දකුණ මෙනෙහි කරමි. සක්මන විනාඩි 45ක් පමණ කරමි. වෙනත් සිතුවිලි වලට සිත ගියාත් ඒ සිතුවිල්ල පැමිණෙන බවත් සිතුවිල්ල දිගේ යන බවත් සිතුවිල්ල ඉවරුණු විට නැවත මම නැවත වම දකුණ වෙත සිත යොමු වන ආකාරයත් නිරීක්ෂණය කරමි. වම දකුණ වෙනස් වන ආකාරයේද පාදයට සහ පොළවේ වෙනස් බවද තද ගතිය මෘදු ගතිය සීතල හිරිවැටීම් ආදී කකුල්වල බර ගතිය ආදීෙන් වෙන්කොට හඳුනාගත හැක යම් සක්මන් වාරවලදී හුස්ම ඉතා තදින් පපුවේ හිරවීමක් සිදුවේ. එවිට සක්මන් කිරීමට උත්සාහ කළත් මාසයක් පමණ යනතුරු එම ගතිය තිබේ. මේ දවසරක් පමණ වාර කීපයක්ම සිදුවිය. මාහට සුදුසු උපදෙසක් ලබා දෙනසේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. නෑ මේක පිළිබඳව චර බුදු වෙන්න දෙයක් නෑ. නැත් එක තැනකට මම ලැබති කැමැති අවධානය යොමු කරන්න හිත පිට ගියාම නැවත ආනාපාරයට ගන්නවා ඊට පස්සේ ආයාසයෙන් ආනපාන හගිස්ස ගන්න පුළුවන් සම්බන්ධ කර ගන්න පුළුවන් කියලා ඊට යටින් ලියලා තිනවා මේක ආනාපානෙට හිත ගැනීම ආයාසයෙන් සිදු කරනද අනායාසයෙන් සිදු වෙනවද කියලා මට හැකියාවක් තියෙනවා කියලා. ක්‍රමේ යෝගාචර ලෑස්තිලා ගියොත් පෙනේ විශ්යල්ල සිදු වෙන්නේ අනායාසයෙන් කියලා. මම අවශ්‍යම නෑ උට. ඔය පණිවිඩය දෙන්න විතරයි අවශ්‍ය කරලා තියෙන්නේ. පිට යන්නේක හැටි. ඊට පස්සේ එනවා හිත ඉබේම එනවා. ආවට පස්සේ ආයෝග පටලවා ගන්න අමාරුකුත් නෑ. ඒක අනායාසයෙන් එනවා කිබ්බකම අනාත්මය කියන එක වැටෙන්න පටන් ගන්නවා. ආයාසයේ තියෙන තාක්කල් ආත්මිකේ කරනවා කියලා. ඔතන කෙරුමක් නැහැ. කෙරුමක් නැති බවට බලාලා ගියොත්, ලෑස්තිලා ගියොත් කෙරුමක් නැහැ. කෙරුමක් ඉන්නවා කෙරුම කියලා කියන්නේ කරවන්නේ කරවන්නියක් විදහායකෙක් නේවාසිකෙක් කාරකෙක් කියලා හිතානින්නේ කාරකේ ඉන්න තැන පටන් ගන්න නැත්නම් තමයි භාවනා සිද්ධ වෙන්නේ ඒ නිසා හොඳට බලන්න යන්න ඒ ඒ ගැටලුව විසඳලා දෙනකන් මම කරන්න කියන හැඟීම එනවා. නෑ මේ කෙරණ දෙයක්. එහෙම වෙන්නේ ආධුනිකයන්. ආධුනිකයන්ට හිත පිට ගම ඉසాత බඳගෙන අඬලා කෑ ගහලා කමටහන් සුද්ධ කළා සුද්ධ කළා තමයි තනකට එන්නේ පිට ගියාට ආපහු වෙනවා. ආට පස්සේ ආනපණ්ඩත් යනවා. මේක කරනවද, කෙරනවද කියලා ලියලා තියෙනවා. බොහොම ලස්සනයි. උදාහරණයක් විදිහට අහිරි කිරීමක් වශයෙන් ගන්නද ඔය කෙරන දෙයක්. ආන්නේ බට ලෑස්තිලා යන්නේ. ඒකට භාවනා කියන්නේ හුදු විනෝදාංශයක් විතරයි. පිට යන එකත් කෙරෙන දෙයක්. නැවත අරමුණට එන එකත් කෙරෙන දෙයක්. සියල්ල හේතුඵල ධර්මයක් ඇර මමෙක් නැහැ. අපි යනවා ඊගා ප්‍රශ්න. 20 වෙනි ප්‍රශ්නය. ගරුතර ස්වාමීන් වහන්ස ඊයේ දිනයේ වම දකුණේ සිතමින් සක්මනේ යෙදුණෙමි. වරින් වර සිත විසිරී ගියද එසැනින් නැවත වම දකුණේයි පියවර කෙරේ සතිය පීටවා ගත හැකියිනි. පයේ නැගෙන වේදනාව, බෙල්ලේ පිටුපසින් නැගෙන වේදනාව දැනුනි. මෙසේ එක්වර විනාඩි 40ක් පමණ සක්මනේ යෙදුණෙමි. පරයන්ක භාවනාව. මා දැන් මෙතන යයි සතිය පිහිටුවා ගනිමින් භාවනාවේ යෙදුණෙමි. નિરાයාසයෙන් ආශ්වාස ප්‍රශ්වාස දැනීමට පටන්ගත් විට ඒට සිත යොමු කළෙමි. විටින් විට සිත විසිර ගියද පාදවල හා බෙල්ලේ වේදනාව දැනුණ බැවින් සතියෙන් ඉන්නා බව දැනගනිමි. සැනින් නැවත සිත ආශ්වාස ප්‍රශ්වාසයට යොමු කරගත හැකි විය. විටක ආශ්වාස ප්‍රශ්වාස තුනී වී දීප්තියක් පෙනුනද තව වරක හිස් බවක් පෙනිනි. පෙර දිනේ ඔබ වහන්සේගේ කමඨහන් උපදේශ වලට අනුව එවිට අරමුණක් නැතිව ඒ හිස් අවකාශයේ දෙසටත් ආශ්වාස ප්‍රශ්වාසයේ දැනෙන අවස්ථාවලදී එයටත් සිත යොමු කළෙමි. විටක නිදිමත ගතියක්ද විටක එක් වනම හිස පහතට කඩා වැටීමක්ද තවත් වරක ගැඹුරු හුස්මක් හෙලීමක්ද සිදුවිය. පැයක් පමණ භාවනාවේ යෙදුණෙමි. ගරු ස්වාමින් වහන්සේ ඉදිරියට අවැසි උපදෙස් ලබා දුන මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ ලැබේවා. මේ ආත්මයේදීම උතුම් නිවන්සින් සැනසීම ලැබේවා. ස්වාමින් වහන්සේ උසාවියට පෙනී සිටීමට අකමැති. විශේෂ ප්‍රශ්නේ විසිරීම් පිළිබඳ දෙකක් කියවිලා තියෙනවා විශේෂ වෙන්න කැමතිත් නැහැ කියලා කියනවා. මේ අවශ්‍ය දින නැහැ. මොකද අපිට වෙලා ගිහලා තියෙන්නේ අද උසාවියේ වහණ්ඩයි වුණා තියෙන දැන් මට ඉක්මනට. කෙසේ නමුත් මට ඉස්සලා දීපු උත්තරේ මම පොඩ්ඩක් තව විස්තර කරනවා. මෙයාටයි ඉස්සලා කරනට දැන දිනටම දැනගන්න. හිත පිට ගියාට පස්සේ වම දකුණට හෝ ආනපානට ගන්න එක වෙන්න පටන් ගත්තට පස්සේ කවදා හෝ තේරුම් ගත්තොත් මේක සිදුවෙන දෙයක් කියලා. කරන දෙයක් ඇත්තෙම නැහැ. හිතට මේ උපාදේ තබ්බේ ද්‍රව්‍ය හදලා දීපු ගමන් උපදවලා දීපු ගමන් එයාපව වෙනවා. අන්තිමට පුරුදු කරන්න ආනාපානට ගියත් එකයි නැතත් එකයි කියන විදිය. නැවත අරමුණට වම දකුණට හිත ගියත් එකයි නැතත් එකයි පිට නන්නත් අරමුණට ප්‍රශ්නයක් නැහැ. එයා දන්නවා මේ බේම දැනගත්ත ගමන් ගන්න පුළුවන්. ඒ නිසා ඉස්සර වගේ පිට අරමුණට බීතිකාවක් ඇති කරගන්න ඕනේ පිට ගියාට පිට ගිය බව දන්නවනම් ඕන වෙලාවක ආනපාණ්ඩ යන්න පුළුවන්කම තියෙනවනම් ඒ පිට අරමුණක තියෙන කෙලෙසන ගතියක් නැති කරන්න පුළුවන්. ඒ නිසා ඒකේ ඊගාව පියවර තමයි ගිය සැනින් ආය ආනපණ්ඩ ඇදලා ගන්න තරම් දඟලන්න යන්න එපා, බීතිකා වෙන්න එපා, කරප්පම් ඇති කරගන්න එපා. මේ ප්‍රතික්‍රියා කරන්න එපා. ඔව් මං ඉන්නේ නරක තැනක තමයි ඉතින් මොකෝ. මොකක්වත් වෙන්නේ. බුදුජානනාංශයේ බුදු වෙන ඉස්සලා දවසේ අසුචි කන්දක ඇවිද්දා. හීනයක් දැක්කා. ගෑවෙන්නේ නැහැ. මුළු කන්දම අසුචි හීන හතරක් දැක්කා. එකක් තමයි කසුචි කඳ ගෑවෙන්නේ නැහැ. ওই කෙලෙස් කෙලෙසෙන්නේ ප්‍රතික්‍රියා කරන කෙනාට විතරයි. කෙලෙසෙම ඉඳගෙන දැනගන්න පුළුවන් මෙතන ආනපන තියෙන මට ඕන වෙලාවක යන්න පුළුවන්. මම ඉන්නේ කෙලෙස් වල මොකද්ද ප්‍රශ්නේ? එතකොට මේ නිලුම් පතකට වැඩිච්ච වතුර කඳුල වගේ ඇලවෙච්ච ගමන් හැලෙනවා. කෙලෙස් ඔක්කොම හැලෙනවා. ඉතින් ඒකට අර කෙලෙස් පිළිබඳ තියෙන බීචිකාව කෙලෙස් පිළිබඳ තියෙන මාර්ගතිය නැති වෙනවා. ඒ නිසා ඔය හිත විසිරියන එක ලොකු ධෛර්යයක් ඇති කරලා දෙනවා සත්‍ය කොච්චර බලවත්ද කියලා. විසිරී ගියත් ගණන් ගන්නෑ. ඕන වෙලාවක එන්න පුළුවන් තමන්ගේ ගෙදර මේ පේන තෙක්ම ආනේ මොකද විසිරිච්චා. ආ නේගත්widetilde ගියාට පස්සේ මම කියන්නේ සෙල්ලක්කාරයි කියලා ඊට පස්සේ ගියා තමයි යෝගාවචරය කියලා හොඳට නමක් දෙන්න පුළුවන් නැත්නම් අපි අරමුණ වලට බයයි කෙලෙස් වලට බයයි සතිය කරනට බයයි ඉතින් ඒ කෙනාට හරි අමාරුයි එතකොට මේ මේ මාරයත් ඇවිල්ලා නිකන් උලිහිලි පාන මාරයත් ඇවිල්ලා ඉහිලි කොල්ල යනවාකට කෙලෙසුත් ඇවි විහිළු කරලා යනවා. සතිය අල්ලගත්ත දවසේ අපි කෙලෙස් වලට විහිළු කරනවා පුළුවන් නම් කෙලවපන්. පුළුවන් කෙලසපන්. කෙලසන්න බෑ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. 21 වෙනි ප්‍රශ්නය. ගරු ස්වාමීන් වහන්ස මම ආධුනික යෝගිනියක් මේ. මේ මගේ පළමු භාවනා වැඩසටහනයි. මා වඩන්නේ ආනාපාන සතියයි. භාවනාව වඩන අවස්ථාවේදී මාහට ආශ්වාසය දිග්ගුණාසය ඇතුළතට සියුම්ව දැනේ. මොකද මොකද? භාවනාව වඩන අවස්ථාවේදී මාහට ආස්වාසයේ දික් වූ නාසය ඇතුළට සියුම්ව දැනේ. දික් වූ නාසය. ආස්වාසයේ දිගු වෙන්නේ. හොම්බ දික් කියලා. <laughs> ආස්වාසයේ දිගු වෙන්නේදි ස්වාමීනි. ලියන මිනිහද කියන මිනිහද කියලා මම බලන්න. නෑ නෑ. ලියලා තියෙන්නේ එහෙම. ආයෙත් කියනවා. භාවනාව වඩන අවස්ථාවේදී මාහට ආස්වාසයේ දිගු නාසය ඇතුළතට සියුම් බව දැනේ. නෑ නෑ හරි කියවන්න දැන් කියවන්න. ප්‍රාශ්වාසයේ කෙටි වූ දැඩි බවකින් යුත් ඉහළ නාස් සිදුරේ වැදෙන බව දැනුනි. ප්‍රාශ්වාසයේදී සමහර අවස්ථාවලදී සියුම් ශබ්දයක් නැගෙන බව නිරීක්ෂණය කළෙමි. පළමු දිනේදී මාහට වැඩි වේලාවක් පරයන්කේ සිටීමට අපහසු විය. එම නිසා සතියද වැඩි වේලාවක් නොපැවතිනි. එකම ඉරියව්වෙන් සිටීමට අපහසු බැවින් විවිධ ඉරියව් උත්සාහ කර බැලුවෙමි. වේදනාවක් ඇති වූ විට භාවනාවේ යෙදෙන අතරතුරම විවිධ ඉරියව් වලට මාරුණෙමි. එවිට වැඩි වේලාවක් සිටීමට හැකි අතර සතියද මනාව පිහිටයි. සිතවිලි පැමිණ සිත පිට ගියද සිත කයට නැවත පැමිණීම ආශ්වාස ප්‍රශ්වාසයෙන් හෝ වේදනාවෙන් දැනගතිමි. මෙලෙස භාවනාවේ යෙදීමේදී විවිධ ඉරියව්වලට මාරු වෙමින් නොකඩවා භාවනාව පවත්වාගෙන යාමේ වරදා තිබේද. භාවනාව සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඔය එහෙම වෙනස් කර කර සතිය පුරුදු කරාට පස්සේ ඉතින් පරිත්‍යාග කරන්න. ඇති වෙච්ච සතියෙන් බලන්න ඕනේ ඉරියව් වෙනස් නොකරයි. ඉතින් ධානකම් වේදනාව ඉරියව වෙනස් කර කර වෙනස් කර කර කරනවා. සතිය ආවට පස්සේ කියනවා පුළුවන් නම් කාපම් බැන්නම් කාපම් වෙනස් කරන්නේ නැහැ. ඒතර ඉතින් මොනවද වෙන්නේ සතිය පුරුදු වෙනවා අර වේදනාවට නුරුස්නා ගතියට තරහට තියේදී ටික ටික ටික ටික අරගෙන යන නිසා මුලදී කරන්න ඒක. මුලදී ඉරියව වෙනස් කළා හරි සතිය පාත්තාන පස්සේ ඇති වෙච්ච සතියේ ඉරියව වෙනස් කිරීමේ දුර්ලභම නැති කරගෙන යන්න ඕනේ ඒක හිමීට කරන්න පුළුවන්. 22 වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේගෙන් අවසරයි මා කරන්නේ ආනාපාන සතියයි මා පරයන්කයට වාඩි වීමෙන් අනතුරුව හිඳ සිටින ඉරියව්ව දෙස බලා අනතුරුව හුස්ම රැල්ලට සිත යොමු කර බලා සිටිමි කෙටි කාලයකින් සිත සිතවිලි අතරට යයි නැවත හුස්ම දෙසට එයි පරිසරයේදී ශබ්ද ආදියට සිත යොමු වෙයි ශාරීරික විඩාවක් හිසේ හිරිවැටීම්, අත්පාවල වේදනා, පිටේ හිට පිටේ හිරිවැටීම් වලට සිත යොමු වෙයි. ඒවා මෙනෙහි කරන අතරතුර වේදනා පහ වෙයි. ශබ්ද නිරන්තරයෙන් ඇසේ. ගන්ධ සුවඳ දැනි ඉවතයයි. ඒ අතරතුර ආලෝක ධාරා ඇදී පෙනී ටික වේලාවකින් ඉවත් වෙයි. ලාකහා පාට ආලෝකයක් අඩ කවලෙසින් පෙනී වෙනස් වෙමින් පැවතිනි. ඒ අතරට සුදු එළියද ඇවිත් යයි. මා සිටින ඉරියව්ව එසේම පැවතිනි. ශරීරයේ තදවීම දැනී ඒද සැහැල්ලු බවට පත්වෙමින් තිබුණි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ දිනේ මා ශාරීරික වශයෙන් බොහෝ පීඩා වින්දෙමි. පාරයන්කෙන් නැගිට ඉවත් විය. අද දිනේ සෙනොවිය. අපහසුවකින් තොරව පය දෙකක් දෙවරට ගත කළෙමි. මා පෙර දිනවල සක්මනට යොමු සිටියේදී නිතරම වැටෙන්නට යන බවක් දැනුනි. දෙපැත්තට විසිවෙන ගතියක් තිබුණි. වම දකුණ වශයෙන් බලමින් වේගවත් ගමනක් කළ හැකි බව දැන් දැනේ. ගරු ස්වාමින් වහන්සේ මට අනුකම්පා කර මේ ගැන පහදා දුන මැනවි. ඉදිරියේ කළ යුත්ත අපේක්ෂා කරමි. සමාව අවසරය දෙමි. ගරු ස්වාමින් වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. අවසර උසාවියට එමි නොඑමි දෙකම ලියලා. කියන කෙනා සෑහෙන වෙහෙසෙන් ඉන්න බව තේරෙනවා. නෑ නෑ මේ ගාවුත්තු මේ තෝල් කෑගේ තියෙන අදායින වේද කැඟත්ත කතාව එකමාරක් ගිල්ලානේ. පැයකටයි ගෙවලා තියෙන එකමාරක් හරි ප්‍රෝග්‍රෑම්. එහෙම තමයි තියෙන්නේ. නෑ අපිට ඕනේ නෑ උසාවියට කැඳවීමක් ඕනේ නෑ. මගේ ප්‍රකාශන තුනක් තියෙන එකක් තමයි මේ කිට්ටුවට ගිහිලා තියෙන රචනය මම කියනවා ඒක තව ඉස්සරහට බලන්න කියලා. ආනපාන කරනකොට කහපාට ආලෝක පින්නත් කම්පණ උනත් චංචල උනත් ආනපාන සියල්ලම සමසේ පේන වෙලාවක් එයි. ඒක තමයි භාවනාවේ හොඳ දියුණු තැන ආනාපාන කියලා එතන විශේෂයක් නැහැ. ප්‍රධාන කර්මස්ථාන අනික් කර්මස්ථාන අතර ඔක්කොම කලවම් වෙලා තියෙන කොයි එකත් එකයි. එන්නේ ඒ සතිය බොහොම හොඳයි. හැබැයි එතෙන්ට යනකම් අපි ආනාපානෙ මුල් කරගෙන තමයි යන්නේ. ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට ඒක එක්ක නැති වෙලා යනවා. ඒක තිබුණාට අනික් කර්මණු අතර සාමාන්‍ය කෙනෙක් බාටපත් වෙනවා. එතකොට ආනාපානෙ මත අපි තියෙන අපේක්ෂාවක් නැති වෙනවා. ඒක එකක්. අනිත් එක මේ ඒක සඳහා සූදානම් වෙලක එක පරියන්කයක් කරන ඉතාලම වේදනාවක් නැගිටලා යන්න ගියා. ඊට පස්සෙන් දවසේ පැය දෙකේ පරියන්ක දෙකක් කරයි කියලා. ඕනම තැනක වේදනාවක් කරහා ගියොත් ඊට පස්සේ තියෙන්නේ කන්දක් නැගිටන පල්ලමකේ පල්ලම ගන්නවා සෙල්ලමකේ. කන්ද යනකොට මගදී නතර කෙරුවොත් අර සෙල්ලමත් නැහැ අරකටත් පැංගිටි අදහසක් තියෙන. ඒගොල්ලෝ තමයි පොත් ලියන්නේ. කඩප්පුලියෝ තමයි බාගෙට භාවනා කරන උන් තමයි පොත් ලියන්නේ. වේදනාව ඇවිල්ලා යහපැත්තට ගියාට පස්සේ පුදුමාකාර සාන්තියක් එනවා. ඉතින් ඒකට අපි ණය නැහැ. අතරමැග මගදී නතර කරනවා. ඉතින් ඒක නිසා උසාවියට ඕනේ නැහැ. ලියලා තියෙන තොරතුරු හොඳයි. ඒක ඇති දෝෂයක් ඇත්තේ නැහැ. නිසා හිත පිට ගියේ නැත්තම් හිත පිට ගියේ නැත්තම් කවදාකවත් ඔය මං කියනවා සෙල්ලක්කාර දෙයක් කරන්න බෑ. ඒ සෙල්ලක්කාරකම් දෙයක් කරන්නේ හිත පිට යන්න ඕනේ. ගියාට තමයි සතිය පවත්තන එක තමයි. පවත්තන ගමන් ආනාපානත් ඔය ඕනේ නැති ගෞරව කරන්න යන්නත් එපා. ඒකත් යනවා වෙලාවට යනවා නම් බලන්න. ඉන්නකම් වැඩ ගන්නවා. ආනපන කියන්නේ ඉවර නෙවෙයි. ඒකට කිට්ටු කරලා තියෙන රචනය එතන හොඳයි. නමුත් තවත් අවස්ථාවක් ඉදිරියට යන එකයි කරලා තියෙන්නේ. අවසාන ප්‍රශ්නේ කෙටි ප්‍රශ්නයක්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සිතුවිලි දෙකක් අතර හිඩස යනු පංච නීවරණ යටපත් වූ මොහොතද එතනදී අකුසල් සිදු නොවේද? භාවනාවේදී කෙලසුන් ගෙවීම කෙසේ වන්නේද? කාර්නිකෝ පහදා දෙන සේක්වා. තෙරුවන් සරණයි. ඔව් ඒකට ඉතින් ඇත්තටම කරන් තියෙන බණ ටික ආපහු අහන්න ඕනේ. මේ හිතුවිලි දෙකක් මැද අර පොඩි ආම්සෝ කවිය ලියනවා හිතවිලි දෙකක් මැද අසතිය දැනෙන විට ඔන්න කියලා මට මතක නැහැ ඊගාව පදේ මේ පොඩි අවුරුදු 13 කොල්ලෙක් කාටද හාමුදුරනවා අනික මේ කියවලා බලන්න ඒ ආම්දු කොහොමද අල්ලලා තියෙන්නේ කියලා ඒ නිසා හිතවිලි දෙකක් නෙමෙයි කොයි දෙකක් අතර මැදක් තියෙනවා ආනාපාන අතර මැදක් තියෙනවා පිම්බි මැක්ලිමත් අතර මැදක් තියෙනවා ශබ්ද දෙකක් අතර මැදක් තියෙනවා අන්නේ අතර පෙන්වන්න නැති වෙන තමයි තෘෂ්ණාව වැඩ කරන්නේ අපි බලන්න ඕනේ හිමීට වැඩ වෙන්නදලා හිතවිලි දෙකක් මැද අතරක් තියෙනවා. ආස්වාස් ප්‍රසාර දෙක මැද අතරක් තියෙනවා. වම දකුණ මැද අතරක් තියෙනවා. පිම්බි මැකිලිමත් අතරක් තියෙනවා. අතර දකින්න නම් සතිය වැඩි කරන්න ඕනේ අරමුණ අඩු කරන්න ඕනේ. අරමුණ වැඩි වෙලා සතිය අඩු වුණොත් යායට යනවා. මොකක්වත් අල්ලන්න බෑ. එන අරමුණු ප්‍රමාණය අඩු කරලා සතිය වැඩි කරනකොට මේ ඔක්කොම පුරුද්දලා හදපු දේවල් කියලා වෙන් වෙලා පේන්න පටන් ගන්නවා. එතකොට තමයි අපිට දේවල් වල ඇති හැටි මොකද්ද කියලා තේරෙන මේක මේවා දිරච්ච දැව දිරච්ච දැවලින් රෝ බාණ්ඩ හදන්නෙත් නැහැ කැටයන් දාන්නෙත් නැහැ දැවේ හයියනම් තමයි අපි ලස්සන කැටයන් දාලා රෝ බාණ්ඩ හදන්නේ ඒ වාගේ අපි මේ සංසාරේ කැටයන් දාන්නේ ওই දිරච්ච බව දැක්ක නැති නිසා ඒ නිසා ඒක හොඳ නරක බලන්න එපා ඉතල ඒක පේන බවට මේ සංතතිය පොදිය ලිහලා බලන බවට තමයි කටයුතු කරන්න ඕනේ. පස්සේ බලන්න පුළුවන් ඒක පුරුදු වුණාට පස්සේ ඇඟට හිතට පුහුරු වුණාට පස්සේ ඒක අපිට පාඩම උගන්වනවා. තෝරාගත් ප්‍රශ්න අවසానයි සයින්වන්ස. අන්තෝදායි. ප්‍රශ්න 23. ඒතර අපි විනාඩි 35ක් වැඩි ප්‍රයත්න තියෙනවා. එයිසා දැන් බෑ අද බෑ. අද දැන් ඉතින් මේ බොහොම අමාරුයි. ඒක ලියලා දාන්න. ඒකමාරක් අපි කතා කරලා තින ඔක්කොටම ඉඳගෙන ඉඳලා ඇතිවිලා විශේෂයෙන් තෝල් කැට අමාරුයි. ඉතින් ඒක නිසා දැන් අපි කාලය ගැන කියනකොට මම හිතනවා අපි මෙතන විනාඩි 45ක් විතර ගනිමු සක්මනට. ඒකල විනාඩි 45ක් විතර ගනිමු පරියන්කයට. ඊට පස්සේ ඊටු ටික ඉවර කරලා එතනත් විනාඩි 45ක් විතර හම්බ වෙන්නේ. නිසා දැන් 3යි 2යි 35යි කියලා ගත්තොත් අපි 3යි කාල 3යි 20 වෙනකන් සක්මන් කරනවා. කීයටද? නිසා මම සරත් කියනනම් 3:20ට ගෙඩි ගන්න කියලා. ඒ 3:20 ඉඳලා අපි 4:00 4:00 10 වෙනකන් පරියන්ක කරනවා. ඊට පස්සේ විනාඩි 50ක් ආයෙ සක්මන් කරලා පාඩු වෙනවා. පැටලෙනවද? නැහැ. කොහමරි අපි ගෙඩිය ගහනකන් සක්මන් කරනවා. ඊට පස්සේ අපි පරියන්කට ඇවිල්ලා පෑයකට කරන්න හම්බෙන්නේ නැහැ. පෑයකට අඩු ප්‍රමාණයකින් නැගිටලා ඉන්න එක කරන්නේ. හොඳයි සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි.